දැන් එහෙමනම් අපි පොඩ්ඩක් ප්‍රඥාව පැත්තටත් හැරිලා බලමු මොනවද මේ ලෝකයෙන් අපිට දැක ගන්න පුළුවන් කියලා. ලෝකය කියලා කියන්නේ මොකේද කියන එක අපි දැන් දන්නවා. යම් තැනක දුකද එතන ලෝකයයි. හටගත්තා වූ සියලුම දේවල් ලෝකයට අහු වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. දැන් රහතන් වහන්සේගේ හිතත් හටගත් එකක් නේද? රහතන් වහන්සේගේ හිත හටගත්ත එකක්. ඒක ලෝකයට අයිතිද? නෑ. ඒක ලෝකයට අයිති නෑ. මොකද ඒ හිත තුල තණ්හාව නෑ. තණ්හාව තිබුණොත් නෑ දුකටපත් වෙන්නේ නේද? ආන් ඒක හොඳට දැනගන්න ඕනේ. මේ ස්ථානෙට ඇතින් භාවනා කරනවා කියන්නේ දහම් කරුණු දැනගන්නවා කියන එකයි. වෙන මොකවත් නැහැ. හ්ම් ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය ඇති කරගෙන පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ත්‍රිලක්ෂණයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන එක. මේ ස්ථානයෙන් ලබන ප්‍රතිඵල ඕකයි. එතකොට රහතන් වහන්සේ හටගත්තා වූ සියලුම දේවල් ලෝකෙට අයිති කිව්වොත් වැරදි. හටගත්තා වූ සියලු දේවල් වල දැන් රහතන් වහන්සේගේ හිත හටගත්ත දෙන්නේ ඒක තණ්හාව නෑ. තණ්හාව නැතිනම් ඒක ලෝකෙට අයිති නෑ. ඈ යම් තැනක දුකද එතන ලෝකයයි. දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ කියලා තියෙන්නේ. ඒතකොට දුක තියෙන්නේ කොතනද සත්වයා තුළ. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කළේ සත්වයා සම්බන්ධව මේ සත්වයා විඳින්නා වූ දුක නැති කර ගැනීම සඳහා තමයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. මේ ගස්ගල් පර්වතවල දුකක් නැහැ. තේරුණා නේද? පිටක් අය හිතනවා ගස්ගල් පර්වතවල තණ්හාව තියෙනවා කියලා. ඒ මේ තණ්හාව නැහැ. ඔය ඔක්කොම විනාශ කරලා දැම්මත් ගස්ගල් පර්වත අපේ හිතේ තණ්හාව නැතුව යන්නේ නැහැ. හිත තුල තියෙන තණ්හාව නැතුව යන්න නම් යථාර්ථය දකින්න ඕනේ. ලෝකේ යථාර්ථය. යථාර්ථය කියන්නේ ඇත්ත. මොකද්ද ඇත්ත? අනිත්‍යයි. වේගයක් තුළින් හටගත්ත දෙයක් මේ ලෝකය කියලා කියන්නේ. අනියම් අනිත්‍ය නම් එතන තියෙන්නේ මොකද්ද? දුක. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක වටිනා දෙයක් වෙන්න බෑ කවදාවත්. මේ මේ විදිහට යථාර්ථය දකිනකොට මේ ලෝකය පිළිබඳව අපි අරගන්න සංඥා තියෙනවානේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. මේවා තමයි සංඥා. මේ සංඥා සියල්ලක්ම නිරුද්ධ වෙනවා. සංඥා නිරුද්ධ වුණාන් පස්සේ විඥාණයට හටගන්න බෑ. ආන් ඒකයි බුදුදහම යොගන්නන්නේ. ඔය පටිච්ච සමුප්පාද නිරෝධය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදේ නිරෝධ විවාකයට වැඩක් නෑ. මේ තණ්හ තණ්හාව දුරු කරන්න ඕනේ. තණ්හාව දුරු කරන්න නම් අවිද්‍යාව දුරු කරන්න ඕනේ. අවිද්‍යාව කියන්නේ අනවබෝධය. අනවබෝධයේ ප්‍රහාරයක් එල්ලප් කරපැටි මොකද වෙන්නේ? විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව පහළ වුණාන් පස්සේ ලෝකේ යථාර්ථයේ වේගයක් පමණයි කියලා පේන්න පටන් ගන්නවා. අන්න එතකොට විඥාණයට හටගන්න පුළුවන්ද? බෑ. අන්න පස්ස නිරෝධය කියන්නේ අන්න ඒකයි. පස්ස කියලා කියන්නේ ස්පර්ශ වීමනේ මොනවද? ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් ස්පර්ශ වෙන්නේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒතර මේ සංඥාවන්ගේ වේගය දැක්කයන් පස්සේ ස්පර්ශ වෙන්න බෑ. පස්සේ නිරුද්ධ වෙනවා. අන්න එතකොට විඥාණයට හටගන්න බෑ. විද්‍යාව ඇති වෙනකොටම විඥානය හටගන්නේ නැහැ ඊට පස්සේ. ඔය හටගත්ත විඥානය තුළින් නෑ මේ මේ සිත හටගන්නේ නේද? ඒ සිත තණ්හාවෙන් තෙතමනේ වුණාන් පස්සේ තමයි අන්න අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං. නාම රූපපච්චය සලආයතනං. ඒතර විද්‍යාවට ප්‍රහාරයක් අවිද්‍යාවට අවිද්‍යාවට යම් ප්‍රහාරයක් එල්ල කරලා අවිද්‍යාව නැති කරලා දැම්මට පස්සේ අවිද්‍යාවත්වයේ අශේෂ විරාග නිරෝධා. අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. අවිජ්ජායත්තේ වසේත විරාග නිරෝධා සංකාර නිරෝධෝ. අන්න සංකාර නිරෝධ ඥානෙ තෙන්නේ. මෙතන සංකාර කියන්නේ කර්ම. අවිද්‍යාවෙන් මේක නිට්ටයයි සුඛය කියලා දකිනකොට මොකද වෙන්නේ? ඒ නිට්ටය නම් ගන්නවා. සුඛ නම් ඒකට ඇලෙනවා. මම මගේ කියලා ගන්නවා ඊට පස්සේ ඇලෙනවා ගැටෙනවා අන්න තණ්හාවට ගියා. තණ්හාවෙන් තෙතමනය වුණා. තණ්හාවෙන් තෙතමනය වුණාන් පස්සේ තමයි මේ පිරිසිදු හිත සංකාර වුනේ. ඒතකොට අවිද්‍යාව නැති වෙනකොටම සංකාර නිරුද්ධ වෙනවා. කර්ම නිරුද්ධ වෙන කර්ම ක්ෂය වෙනවා. කර්ම ක්ෂය වුණාන් පස්සේ භවයට යන්න පුළුවන්ද? බෑ. මෙන්න මේකයි අපේ ක්‍රමය. එහෙම නැතුව මේ අවිද්‍යාව නිරුද්ධ කරන්න බෑ. යථාර්ථයම දකින්න ඕනේ. වේගය දකින්නම ඕනේ. ඒ වේගය දැකීම සඳහා තමයි අපි මේ ටිකෙන් ටික ටිකෙන් ටික ගම්හාන් දීගෙන යන්නේ. අනිත්‍ය වේගය චලනය භ්‍රමණය වෙනස් වෙන සුළු බව වෙනස් වෙන සුළු බව ඒවත් අනිත්‍ය නිට්ටයයි අනිත්‍ය නිට්ටයයි යමක් නිට්ටය නම් ඒක සත්‍යයි ඔන්න ඔතනින් තමයි පටිච්ච සමුප්පාදේ පටන් ගන්නෙ මේ ලෝකේ හටගත්තේ කෙසේද කියන ප්‍රශ්නයක් ඇති කරගෙන මිනිස්සු නොයෙක් නොයෙක් දේවල් ප්‍රකාශ කළා ප්‍රකාශ කරලා ඒගොල්ලන්ට ඉදිරියකට යන්න බැරි වුණා ඊට පස්සේ මහා බ්‍රහ්මයාට බාර දුන්නා මහා බ්‍රහ්මයා විසින් මවන ලදී කියලා යන්තම් ඒක තේරගත්තා. සමහර එක් කිව්වා මහා බ්‍රහ්මයේ කියලා එකෙක් නෑ මේක ඉබේ හටගත්තා කියලා. ඔන්න ඔතනයි පටන් ගත්තේ ඕක. ඒත් ඔය ඔය මත දෙකම පිළිගත්තේ නැති, ඔය වාද දෙකම පිළිගත්තේ නැති විද්‍යාඥයෝ කොටසක්, චින්තකයෝ, දාර්ශනිකයෝ කොටසක් හිටියා. ඒගොල්ලෝ ওই දෙකම පිළිගත්තේ නෑ. පිළිගන්නේ නැතුව රාජරාජ මහා මාත්‍යාදීන් සක්විති රාජ සම්පත්තිය ලැබෙන්න මේ අතලඟ තිබියදී ඔක්කොම ප්‍රතික්ෂේප කරලා හිස බෝගාගෙන කඩ කපපු රෙදි කෑලි පොරවාගෙන පාරට බැස්සා. මැටි යමතිකන් හොයන්න නෙමෙයි, කණ්ඩ හොයන්න නෙමෙයි, රජකම් අතහැරලා පාරට බැස්සේ. මොනවා හොයන්නද? ඇත්ත හොයන්න. කිං සත්‍ය ගවේසි, කිං කුසල ගවේසි. ඇත්ත කියන්නේ මොකද්ද? කල යුත්තම කියන්නේ මොකද්ද කියලා හොයාගෙන ගියා. මේ මේ දාර්ශනික හමුදාවෙන් සිද්ධාර්ථ රජතුමා ඇත්ත හොයාගත්තා. ඉබේ හටගත්ත දෙයක් නෙමෙයි මේක. මහා බ්‍රහ්මයාගේ නිර්මාණයක් නෙමෙයි. වේගයක් තුළින් මේක හටගෙන තියෙන්නේ. වේගයක් තුළින්. වේගයක් තුළින් ශක්තියින් හට ගන්නවා ශක්ති සමූහයක සංකලනය තමයි ලෝකය කියලා කියන්නේ. ශක්තියින් හතරක් එකට එකතු වුණ තැන රූප රූප දෙකක් එකට එකතු වුණ තැන විඥාන කියන ශක්තිය හට ගන්නවා සිතිවිලි පහක් සමග විඥාන නාම රූප ඔන්නෝක තමයි සිත කියලා කියන්නේ. මේකේ ස්වභාවයම පිරිසිදුයි. නමුත් අවිද්‍යාවෙන් වැහි ගිය ඇත්තන්ට මේක මතුවෙනකොටම අපිරිසිදු වෙලා මතුවෙන්නේ. ආන්ගේ අපිරිසුදුනා වූ සිත තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒතර මේ පංච උපාදානස්කන්ධය කිව්වහම ඔක්කොම ඇති වෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ඔක්කොම ඇති වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධයෙන් තොරව මොන හරි මේ ලෝකේ තියනවද? නැහැ. මේ ඔක්කොම දැන් මේ ওই තියෙන අචේතනික අවිඥානික දේවල් රූපස්කන්ධයට යන්නේ. ඒතකොට සවිඥානිකත්වයේ තුළ විඥාන නාම රූප විඥාන නාම තියෙනවා නේද? රූපක් තියෙනවා. විඥාන නාම රූප විඥාන පස්සේ මේ අවිඥානකත්වයේ තුල රූප තියෙනවා. මේක ඇතුළෙත් රූප තියෙනවා. සිත ඇතුළෙත් රූප තියෙනවා. මොකද රූප නැතුව විඥාණයට පවතින්න බෑ. නාම රූප පත්‍ය විඥානං කියලා තියෙන්නේ. ඉතින් මේක තේරුම් ගන්න බැරි අය කය රූපයයි හිත නාමයයි කියලා දාගෙන තියෙනවා. කය රූපයයි හිත නාමයයි. ඔන්න හරි. එතකොට හිත නාමයයි කියලා ගත්තාම හිත ඇතුලේ රූප නැත්නම් ඒතර විඥාණයට පවතින්න පුළුවන්ද? ඈ විඥානයේ යම් තැනකද එතන ඊතුරු ස්කන්ධ හතර තියෙන්න ඕනේ. නාම රූප පත්‍ය විඥානං කියලා නේ තියෙන්නේ. නාම රූප වලින් තොරව විඥාණයට පවතින්න බෑ මොනවා කරලවත්. එහෙනම් මේ සවිඥානකත්වය කියන්නේ සත්වයානේ සිතක් ඇති අයනේ. එහෙනම් සිත තුලත් රූපයේ තියෙන බව අපි දකින්න ඕනේ. මේ සිත තුල ඔක්කොම තියෙනවා. විඥාන, නාම, රූප රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධේම ඔක්කොම තියෙනවා. ආන් ඒ ටික තමයි මේ මුළු ලෝකෙම එකට අරගෙන ඊට පස්සේ මුළු ලෝකෙම ඇඟිල්ල නටවන්න උගන්වන්න පුළුවන් අපිට. මම එදා පංච උපාදානස්කන්ධයෙන් කතා කළා නේද? සිතක් කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි කතා කළා නේද? ඒතර පංච උපාදානස්කන්ධේ හැර තවත් මේ ලෝකෙ මොකක්ද තියෙනවද? නෑ නේද? ඒතර මේ ඇඟිල්ල නමනවා මං. ඇඟිල්ල උස්සනවා. මේ ඇඟිල්ල නමන්න උස්සන්න හිතක් නැතුව පුළුවන්ද? එහෙනම් මේ තියෙන්නේ පහත් කරන හිත, ඕන්න ඔසවන හිත. හිතක් නේද තියෙන්නේ. එහෙනම් මේක ඇතුලේ පංච උපාදානස්කන්ධයම තියෙන්න ඕනේ නේද? මොකද්ද මේක ඇතුළේ තියෙන රූපස්කන්ධය? ධම්ම රූපේ තියෙන්නේ. ඇඟිල්ල උස්සන්න ඕනේ. අනාගත ධම්ම රූපයක්. එන්නේ කොහාටද මනට? හටගන්නේ මනෝවිඤ්ඤාණය. තනියම නෙමෙයි හටගන්නේ සිතිවිලි පහක් සමග. ඒ සිතිවිලි පහේ තියෙන පස්ස වේදනා සංඥා චේතනා කියන චේතනා සිතිවිල්ල ක්‍රියාත්මක වෙනකොට ඕන්න ඔය තියෙන චේතනා ඔය තියෙන. ඔය. ආම් බලන්නකො මේ මුළු ලෝකෙම අපිට ඇඟිල්ල නටවන්න පුළුවන් මේ දර්ශනයට අනුව. හරි. හිත. ඒ විඥාන නාම රූප පංච උපාදානස්කන්ධය ඔක්කොම තියෙනවා නේද? දැන් එතකොට මම ගිය සැරේ දුන්නා නේද පංච උපාදානස්කන්ධය බලන්නේ දුන්නේ. පංච උපාදානස්කන්ධය නේද? දැන් ඔයගොල්ලෝ ලබාගෙන තියෙන අත්දැකීම් කීපයක් බලන්න ඕනේ. මට මේ පන්තියේ වේගයෙන් අරයි යන්නේ නැහැ. මේක හිමින් අරයි යන පන්තියක්. ඕක එකක් ඉවර කළා කියලා ඔයගොල්ලෝ හැමදාම එනවනේ. ඉතින් මම හිමින් සැරේ අරයි යනවා. දැන් ඔයගොල්ලෝ ලබලා තියෙන අත්දැකීම් බලන්න ඕනේ. ඔයගොල්ලන්ට දැන් අවබෝධ වෙලා ඇති අපට සිතකින් තොරව ජීවත් වෙන්න බෑ. මොනවා කරලවත් අපිට මේ කාටවත් බල්ලන්ට බලල්ලුන්ටවත් හිතකින් තොරව ජීවත් වෙන්න බෑ. හිතක් කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට නේද? එහෙනම් පංච උපාදානස්කන්ධයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්ද? බෑ නේද? ඒතර පංච උපාදානස්කන්ධයේ ඇතුලේ තියෙන්නේ ඇලීමයි ගැටීමයි නේද? ඇලීමයි ගැටීමයි. මේක නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. ඇලීම නැති වෙනකොට දුකයි, ගැටීම ඇති වෙනකොට දුකයි නේද? එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ ඇති වුණත් දුකයි, නැති වුණත් දුකයි. නැති වුණොත් දුක ඇලීම, ඇති වුණොත් දුක ගැටීම. එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? දුකක් නේද? පංච උපාදානස්කන්ධය කියන්නේ දුකක්. ඒතර හිතක් කියන්නේ දුකක්ද? හිතක් කියන්නේ දුකක්ද? එතකොට හිතකින්තරෝ ජීවත් වෙන්න පුළුවන්ද? දැන් ඊටාම පැහැදිලි නේද අපිට දුකකින් දුකකින්තරෝ ජීවත් වෙන්න බැරි බව. හැම මොහොතකම අපි ඉන්නේ දුකක නේද? හිතක් ඇතුලේ නේද? දැන් හිතක් කියන්නේ දුකක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන තැනකට අපි යන්න ඕනේ. තවත් ටිකක් මේක තහවුරු වෙන්න. පළවෙනි ධර්ම දේශනාවේදී බුදු පියාණන් වහන්සේ දුක්ඛ සත්‍ය දේශනා කරනවා මෙන්න මේ විදිහට. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන්න ලබති ඒකත් දුකක්. දැන් කියාගෙන කියාගෙන කියාගෙන යනවා. ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. අන්තිමට මොකද දන්නවද කලේ? ගහලා දැම්ම අඬලා එන්න එකක්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. කොටින්ම කියනවා පංච උපාදානස්කන්ධේම දුකක් කිව්වා. බුදුහාමරන්ට තද වෙලා කිව්වා නෙමෙයි වෙන කරන්න දෙයක් නැති අන්ත. අපිට නම් ටිකක් තද වුණාන් පස්සේ ඔයගේ වචනයක් කියන්නේ නේද? මේ කොටින්ම කියනවා නම් ඔබ මේ හතර මායම පාගන්න බෑ ඊට පස්සේ. එච්චරයි. තද වුණාම කියනවා නේද? කොටින්ම කියනවා නම් කියලා. <laughs> කොටින්ම කියනවා නම් ඔබ මායකල කතා කරන්න මේපා. ඉවරයිනේ කතාව. ඒක තද වුණාම කියන්නේ. <laughs> බුදුහරණ තද වෙලා කිව්ව නෙමෙයි වෙන කොරන්න දෙයක් නැහැ කියනවා කියනවා කියනවා ඉවරයක් නැහැ. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා ගහලා දැම්ම අඬලා ඉන්න එකක් යටින්. දැන් පැහැදිලි නේද? මේ බුදු වදන පේනව නේද? කොටින්ම කියනවා නම් පංච උපාදානස්කන්ධේම දුකක්. මොකද මේකේ තියෙන්නේ ඇලීමයි ගැටීමයි. ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව. ගැටීම ඇති වෙනකොට දුකයි, ඇලීම නැති වෙනකොට දුකයි. එහෙනම් මේක ඇති වුණත් දුකයි, නැති වුණත් දුකයි. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් ආම්ඳුරුනේ ගැටීම නැති වෙන එක හොඳයි නෑ කියලා. හොඳයි නේ නෑ. ආයේ හිතක් ඇති වුණේ නැත්නම් හොඳයි. <laughs> නැති වෙනකොටම ආයේ ඇති වෙනව නෑ නේද? හොඳයි ආයේ ඇති වුණේ ගැටීම කියලා හිතන්නකො. ඒත් දුකක් නේද? හොඳයි ඇලෙන හිතක් ඇති වුණා කියන්නකො. ඇති වෙනකොටම නැති වෙනව නේද? ඒත් දුකක් නේද? ආන් ඒකයි දකින්න ඕනේ. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නේ මොන විදිහටද? හැම තත්පරයකම අපි පංච උපාදානස්කන්ධයක් ඇතුලේ ඉන්නේ පංච උපාදානස්කන්ධයෙන් තොරව ඉන්නේ රහතන් වහන්සේ නමක් පමණයි. එහෙනම් රහතන් වහන්සේ හැර අනික් සියලුම දෙනා ලෝකයට අයිති රහතන් වහන්සේ ලෝකයට අයිති නෑ. ලෝකෝත්තරයි. හිතත් ලෝකෝත්තරයි. තේරුණා නේද? එහෙමනම් රහත් නෝනා වූ සියලු දෙනා හැම තත්පරයකම දුකක් ඇතුළේ කියන බව පැහැදිලි නේද? මෙන්න මේක අවබෝධ කරගන්න එක තමයි දුක්ඛේ ඥානං කියලා කියන්නේ. දැන් මේක අවබෝධ කරගත්තේ චිත්තානුපස්සනාවෙන් නේද? සතිපට්ඨාන චිත්ත අනුපස්සනා. සම්මා සතිය පිළිටව ගන්නවා හිතට හිතano ඇත්ත දකින්න. මොකක්ද ඇත්ත? අපි හැම මොහොතකම ජීවත් වෙන දුකක් ඇතුළේ ඒක තමයි ඇත්ත. දුක්ඛේ ඥානං. චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය ඕක. මෙන්න මේකයි චිත්තානුපස්සනාව තුළින් සත්‍ය දකිනවා කියන්නේ. සති ප ဋ ාණ සතිය කියන්නේ සම්මා සතිය කියන්නේ දැනගත්ත හොඳ දේ. ගුරුවරයෙක් ළඟට ඇවිදින්න අපි දැනගත්ත හොඳ දේ. සිහිපත් කර දීම තමයි සම්මා සතිය කියන්නේ. සති ප ဋ ාණ චිත්ත සම්මා සතිය පිහිටව ගන්නවා හිතට. අනුපස්සනා හිත අනුව දකිනවා. මොකද්ද දකින්නේ? ඇත්ත දකින්නේ. මොකද්ද ඇත්ත? දුකයි. චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය දුක්ඛ සත්‍යය. මෙන්න ඔයගොල්ලෝ මේ පංච උපාදානස්කන්ධය දැකීම තුළින් ඉස්සල්ලාම දුක්ඛ දුක්ඛාරිය සත්‍යය කට්ටිය දැන් දැකලා තියෙනවා. මේක බොරුවක් නෙමෙයි ඇත්තක්. ආර්ය සත්‍යය කියන්නේ මේ ඇත්ත සියලුම ආර්යයන් වහන්සේලා එක හඬින් පිළිගත්තා. එක හඬින් පිළිගත්තා. දුක්ඛ ආර්ය සත්‍යය කියන්නේ යන් ඒකයි. පැහැදිලි නේද? මෙන්න ඔය කට්ටිය කමඨහන් වැඩිමින් ලැබෙන ඵල. බුදුදහම ළඟට එන පැමිණීම නිසා ලබන ඵල ඔන්නවා තමයි. දැන් ඉතින් ගොඩ ගහන්න දෙයක් එහෙම තියෙනවද? මෙන්න මෙතනින් නෙක්ඛම්ම සංකප්පයට යනවා. මේක දුකක් නම් ගත යුතුයද? මේක අනිත්‍ය නම් ගත හැකිද? එහෙනම් ලෝකේ ගත හැකි දෙයක්වත් නෙමෙයි, ගත යුතු දෙයක්වත් නෙමෙයි. එහෙනම් මේක වටිනා දෙයක්ද? ඈ අනාත්මයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න තිලක්ෂණය. ඇති වෙනකොටම නැති වේවි නම් හිතෙන්වත් දැන් පළක් නෑ නේද? දැන් ඔයගොල්ලෝ පහුගිය දවස්වල කිව්වා නේද කයත් එපා කියලා. කය එපා කියලා කිව්වා නේද? කය නිසා අපි විඳින දුක් දැක්කා. කොච්චර දුකක් වින්දක් කමන්නේ මේක රත්තරන් ගොඩක් නා. බලනකොට අසුචි ගොඩක් නෑ. ඈ කොච්චර දුක් වින්දක් කමන්නේ මේක වටිනා දෙයක් නම් පිරිසිදු දෙයක් නම් නේද? හොයලා බලනකොට අසුචි ගොඩක්. <laughs> ඈ අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් මේ කය කියන එකත් ඕන දෙපාද කියන එක අපි දැන් පැහැදිලි කරගත්තා නේද? අවබෝධයෙන්ම ප්‍රතික්ෂේප වුණා නේද? කය එපා කියලා ප්‍රකාශ කළේ කැමැත්තෙන්ම නේද? අකමැත්තෙන් නෙමෙයි නේද? අනවබෝධයෙන් නෙමෙයි නේද? අවබෝධයෙන් නේද? කවුරුවක් කිව්ව නිසා නෙමෙයි නේද? තමා විසින්ම නේද? සෝමනස්ස සහගතයි ඥාන සංප්‍රයුක්තයි අසංකාරිකයි මේට වඩා බලවත් කුසල සිතක් මේ ලෝකේ නැහැ. මේ සිතින් යම් තීරණයක් දුන්නා නම් දුන්නම තමයි ඉතින්. කය එපා කියලා කය පැත්තකට දාලා අපි හිත කියන්නේ මොකද්ද කියලා හොයාගෙන ගියා. දැන් මේ කට්ටිය කියනවා හිත කියන්නේ දුකක් කියලා. එහෙම නේද? ඕන දෙපාද? ඔය කියන්නේ අකමැත්තෙන්ද කැමැත්තෙන්ද? අනවබෝධයෙන්ද අවබෝධයෙන්ද? කවුරුවත් කිව්ව නිසාද? නෑ නෑ නෑ අපි පැහැදිලිව දැක්ක මේක. දුකක් බව. මෙන්න මේක තමයි හිතත් එපා කියලා දැන් මේ කට්ටිය කියන්නේ. කයත් එපා හිතත් එපා කියලා සෝමනස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හිතින් ප්‍රකාශනයක් දුන්නා නම් තීරණයක් දුන්නා නම් ඒ පුද්ගලයාට ආත්ම භාව හතකට වඩා මේක ඉන්දරම් හම්බ වෙන්නේ නැහැ. මට කරන්න දෙයක් නැහැ. මේ දර්ශනේ දැඩි විදියට අරගෙන දැඩි විදියට මේ දර්ශනේ අරගෙන වඩන්න පටන් ගත්තොත් මේ ආත්ම භාවයේදීම ඉවර කරගන්න නම් පුළුවන්. ඒක නම් මම දන්නවා. තේරුණා නේද? ඒ සුප්පයුත්තා මනසාගල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්මි. තේ පත්තිපත්තා අමතං මිගය්‍ය ලද්දා මුදා නිබ්බුතින් පුඤ්ජමානා. ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සත්‍යේන සුවත්තියෝතු. අහලා තියෙනවනේ. ඒ සුප්පයුත්තා මනසා ගල්හේන දැඩි අදිෂ්ඨානයකින් යුක්තව ඒ සුප්පයුත්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනම් මේ ගෞතම සාසනය තුලට ආවනම් දැඩි අදිෂ්ඨානයකින් යුක්තව තේ පත්තිපත්තා ඒ කට්ටිය ප්‍රතිපත්ති පුරන්න පටන් ගන්නවා. ඒ ප්‍රතිපත්ති පුරන අය මුදා ලද්දා නිබ්බුතින් නිර්වාණය නොමිලේ ලබාගෙන බුඤ්ජමාන කමින් ඉන්නවලු. නිර්වාණය නොමිලේ ලබාගෙන කකා ඉන්නවලු. <laughs> දැඩි මනසකින් යුක්තව යම් කෙනෙක් ගෞතම සාසනයට ඇවිදින් ප්‍රතිපත්ති පුරන්න පටන් ගත්තොත් ඒ ප්‍රතිපත්තා අමතන්නේගය. ඒ ප්‍රතිපත්ති පුරණාය අමතං විගහ්‍ය ලද්දා මුදා මුදා ලද්දා අමතං මුදා ලද්දා කියන්නේ නොමිලේ ලබාගෙන මොකද්ද අමෘතය විගහ්‍ය දැඩි කොට දැඩි කොටම ලබාගෙන නිබුඤ්ජමාන නිබ්බුතින් බුඤ්ජමාන නිර්වාණය අනුභව කර කර ඉන්නවලු මේක ආර්ය සංගරත්නය තුල තියෙන ලක්ෂණයක්ලු ඉදම්පි සංගේ රතනම් පණිතං ඒතේන සච්චේන සුවත්ති හොතේ රතන සූත්‍රයේ තියෙන්නේ ඒ රතන සූත්‍රයේ ගාථාවල තේරුම් බලාගෙන යන්නකෝ. ඒ තේරුම් බලාගෙන Taman තුල තියනවාද කියලා බලන්නකෝ මේ ගතිගුණ. හ්ම්. පැහැදිලි නේද? ඉතින් මේක දැඩි කොට කරගෙන මේ කමඨහන වඩන්න පටන් ගත්තොත් මේ පංච උපාදානස්කන්ධ භාවනාව තුළින් රහත් භාවයටපත් වෙන්න පුළුවන්. වෙන මොකවත් ඕනේ නැහැ. ඔය පොත්වල තියෙනවානේ බේත් වට්ටෝරු 100 දහස් ගණනක් බෙහෙත් වට්ටෝරු නේද? එක එක බේතක් හරියට අල්ලගත්තා නම් ඉවරයි. මේ වේද පොත්වල තියෙන බේත් ඔක්කොම මොනවද? ඊට සනීප වෙන්න නෑ නේද? කයි එකක් අල්ලගත්තා නම් හරි. තේරුණේ? ඉතින් ආන් ඒක නිසා මේ හැම කමඨහනකින්ම පුළුවන් අපිට හරියත් ඵලය දක්වාම ගමන් කරන්න මේ කමඨහන් වරනකොට. එතකොට අපි ලබාගෙන තියෙන ප්‍රතිඵල මම මේ කියන්නේ. එතකොට අපි හැම මොහොතකම ඉන්නේ හිතක් ඇතුලේ හේවත් දුකක් ඇතුලේ බව පැහැදිලි නේද? දුක්ඛේ ඥානං ඊළඟට දුක්ඛ සමුදය ඥානං. රහතන් වහන්සේ ඉන්නේ හිතක් ඇතුලේ නේද? රහතන් වහන්සේට දුකක් තියනවාද? ඒ මොකද? තණ්හාව නැහැ. අන්න දුක්ඛ සමුදය. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සගතා తත්‍ර తත්‍රාభిනන්දිනී කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මෙන්න දුක්ඛ සමුදය. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. රහතන් වහන්සේට මේ මොකවත් නැහැ. ඒක නිසා දුකින් අත මිදලා ඉන්නේ. එහෙනම් දුකට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාව නැති කළොත් මේ දුක නැති කරගන්න පුළුවන් වේද? පුළුවන් වෙනවා. ඒ දුක නැති කරගත්තා ඉන්නවද ලෝකේ? එදත් හිටියේ අදත් ඉන්නවා. එහෙනම් දුක්ඛ නිරෝධය කියන්නේ ඔන්න ඕකයි. හැබැයි මේ දුක්ඛ නිරෝධය දකින්නේ මාර්ගඥානය ලැබන කොට හරියටම මෙතන අපි චින්තන චින්තාමේ ප්‍රඥාවලින් මේ දකින්න හදන්නේ. තණ්හාව නිසා නම් දුක ඇති වෙන්නේ. තණ්හාව නැති කරගත්තොත් දුක නැති වෙන්න එපාය නේද? එහෙනම් මේ දුක නිරුද්ධ කරගත හැකි නේද? හැකි. යන්න ඕනේ කොයි පාරේද? සම්මා දිට්ඨිය මුලට ඇති යම් පාරක් තියෙනවා නම් ඒ පාරේ ගමන් කළ යුතුයි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ බුද්ධ අංකුරය. සද්ධාව කියන්නේ බුද්ධ බීජය. බුද්ධ අංකුරය තමයි සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ විනිවිද දැකීම කියන එකයි. යථාර්ථයේ විනිවිද දකින්න පටන් ගන්න මාර්ගයක් තියෙනවා නම් ආන් මේ මාර්ගය ආයති ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානයි. ඔය තියෙන්නේ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං. ඔන්න චතුරාර්ය සත්‍යය. මේවා දකින්නේ මේ කමඨාන තුලින්. හැම මොහොතකම අපි ඉන්නේ හිතක් ඇතුලේ නේද? හිතක් කියන්නේ නිත්‍යද අනිත්‍යද? වේගයක් පමණයි නේද? එහෙනම් අපි හැම මොහොතකම ඉන්නේ වේගයක් තුල නේද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එතන දුකයි. මේ ලෝකය ගැන කතා කරන්නේ. ලෝකයේ තියෙන ඇලීමයි ගැටීමනේ. ඇලීම ගැටීම දුකටපත් වෙන්නේ අනිත්‍ය නිසා නේද? වෙනස් වෙන නිසානේ. ඇලීම නැති වෙනකොට දුකයි, ගැටීම ඇති වෙනකොට දුකයි. එහෙනම් අනිත්‍ය නිසා නේද දුක ඇති වෙන්නේ? එහෙනම් හිත අනිත්‍ය නම් අපි හැම මොහොතකම ජීවත් වෙන්නේ හිතක් ඇතුලේ නම් දුකක් ඇතුලේ ජීවත් වෙන්නේ. අනිත්‍යතාවයක් ඇතුලේ ජීවත් වෙන්නේ. යමක් අනිත්‍ය නම් දුක නම් එතන වටිනා දෙයක් තියෙනවද? ගත හැකි දෙයක් තියෙනවද? ගත යුතු දෙයක් තියෙනවද? මෙන්න මේක තමයි අනාත්මය කියලා කියන්නේ. මේක ගත හැකි දෙයක්වත් නෙමෙයි ගත යුතු දෙයක්වත් නෙමෙයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ ඔන්න ඕකයි මේ ත්‍රිලක්ෂණය. මේ කමඨහන වඩනකොට ඔයගොල්ලෝ ලබාගෙන තියෙන ඵල මම මේ ඉදිරිපත් කරන්නේ. ඔය කට්ටිය දන්නේ නැහැ මම දන්නේ. වෛද්‍යවරයා දන්නා විටමින් පෙත්තෙන් ලැබෙන්නේ මොනවද කියලා. ලෙඩ උණ්ඩ කිව්වන් පස්සේ ඇත්ත නේන්න. ආයෙතරයක් බොන්න හිතනවා මේ බේතම කියලා ආයෙත් බොන්න පටන් ගන්නවා. මම ඒක තමයි කිව්වේ මේ කමඨහන වන්නකොට තිලක්ෂණයේ පේනවා චතුරාර්ය සත්‍යය පේනවා මද ඇයිති පේනවා කියන්නේ අවබෝධ වෙනවා කියන එකයි මම විපරිණාම දුක්ඛය ගැන කතා කළා කියලා විපරිණාම දුක්ඛය ගැන නෑ නේ ඒක ගැනත් කතා කරන්න ඕනේ විපරිණාම දුක්ඛතාවය කියන්නේ සැප වේදනාව නැති වෙනකොට ඇති වෙන දුක මේ දුක දුක්ඛ සත්‍ය කොටස් තුනකට බෙදෙනවා දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කියලා. දුක්ඛ දුක්ඛතාවය කියන්නේ කෙලින්ම ඩිරෙක්ට් දුක් වේදනාව දුකයි. කෙලින්ම. ඉසේ රදේ දුකයි, බඩේ ගැක්කම දුකයි, හතුරෙක් මුණ ගැහෙනකොට දුකයි, කන් නැති එක දුකයි. ඒ වගේ කෙලින්ම දුක. දුක්ඛ දුක්ඛතාවය කියන්නේ දුක දුකයි කියන එක. විපරිණාම දුක්ඛතාවය කියන්නේ සුඛ දුක්ඛතාවය කියන එක. සුඛ දුක්ඛතාවය කියන්නේ සැප වේදනාව නැති වෙනකොට ඇති වෙන දුක. සංකාර දුක්ඛතාවය කියන්නේ සියලුම සංස්කාර ධර්මයන් නැති වෙනකොට ඇති වෙන දුක. ඒ සංස්කාර දුක්ඛතාවේ රහතන් වහන්සේටත් තියෙනවා. ඒක බොහොම ගැඹුරු එකක් මම පස්සේ කියලා දෙන්නම් ඈ. සංකාර දුක්ඛතාවේ දැන් රහතන් වහන්සේගේ හිතත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණයට අහු වෙන්න එපා නේද? ඒකත් හටගත්ත දෙයක් නං ත්‍රිලක්ෂණයෙන් බේරෙන්න බෑ. එහෙනම් රහතන් වහන්සේගේ හිතත් අනිත්‍යයි දුකයි අනාත්මයි එතන වේදනාත්මක දුකක් නෙමෙයි තියෙන්නේ. එතන ශූන්‍යතාවය තියෙන්නේ. ඒ ගැන පස්සේ කතා කරන්නම්. අද විපරිණාම දුක්ඛතාවය ගැන කතා කරමු. එතකොට සැප වේදනාව නැති වෙනකොට දුකයි. ඒකයි විපරිණාම දුක්ඛතාවය කියන්නේ. දැන් අපි බලන්න ඕනේ සැප වේදනාව කොච්චර වෙලා තියෙනවද කියලා. ඒකයි බලන්න ඕනේ. ඒක බලන්න චිත්ත වේගය බලන්න ඕනේ. සිතේ වේගය බලන්න ඕනේ. බලමු හිතේ වේගය කොහොමද කියලා කොහොමද බලන්නේ? ඒක තමයි කියන්නේ. විඥානයාගේ ලහු පරිවර්තතාවය පිළිබඳව උපමාවක් දේශනා කරන්න අමාරුයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරන්ට අමාරු නම් මම කොහොම කරන්නද? ඈ නොකරත් බෑ. මේ කට්ටියට කොහොම හරි වෙන්නන්නත් ඕනේ මෝඩකයි යන්නත් එක්කලා. මම බුදුහාමුදුරන්ගෙන් අවසර ගන්නවා බුදුහාමුදුරනේ මේ මෝඩ ඇත්තන්ට යන්තම් තේරුම් ගන්න මෝඩ උපමාවක් කියන්නම් කියලා. බුදුහාඳුරගේ කමන්නේ අර කියලා දාන්න කියලා. මේක මහා මෝඩ උපමාවක් ඈ මාත්තා මෝඩයානේ. මම නම් මෝඩයා. මම මෝඩ උපමාවක් කියන්නම් ඈ. හිතන්න අඩ කවයක් ගැන. මේ විශාල අඩ කවයක් ගැන හිතන්නකෝ එහෙම. අඩ කවේ මැද එක්කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා. මේ අඩ කවේ ඉන්න මිනිස්සු 1000 දෙනෙක් 1000ක් ඉන්නවා. පුද්ගලයෝ 1000ක් ඉන්නවා මේකේ. ඔක්කොම ඉන්නේ අපි අඳුරන පුද්ගලයෝ ඉන්නේ. ශ්‍රීපාල ඉන්නවා, ජිනදාස ඉන්නවා, කුසුමාවතී ඉන්නවා, සීලවතිත් ඉන්නවා, පොඩි අප්පුවාමිත් ඉන්නවා, පොඩි අප්පුවාගේ පවුලත් ඉන්නවා, පවුලගේ නංගිත් ඉන්නවා. 1000ක් ඉන්නවා. <laughs> ඈ ගිරිගෝරිස් අප්පුවාමිත් ඉන්නවා පැත්තක. අපි අඳුරන 1000ක් ඉන්නවා. දැන් කියනවා මේ කට්ටිය අඳුර ගන්න කියලා. ඕම් බලන්න අඳුරන්න කොච්චර ලා ඉදන්නේ මචං. හරි හරි හරි විනාඩියක් යන්න ඇති නේද නංගොයි හරි විනාඩියක් යන්න ඇති නේද එතකොට එක හිතකින් දෙන්නෙක් අඳුරන්න පුළුවන්ද බෑ සිරිපාල අඳුනගත්ත හිතින් ජිනදාස අඳුරන්න බෑ මොකද හැඩෙත් වෙනස් නමත් වෙනස් නේද එහෙනම් මේ 1000ක් අඳුනගන්න හිත් 1000ක් ඕනේ නේද? එක හිතක් උඩ තව හිතක් ඇති වෙන්නේ නැහැ මොනවා කරලවත් එක හිතක් ඇති වෙලා නැති වුණොත් තමයි තව හිතක් ඇති වෙන්නේ. එහෙනම් විනාඩියක් ඇතුළත හිත් 1000ක් ඇති වෙලා නැති වුණා නේද? හොඳයි මේ ඇති වෙලා නැති වුණේ වේදනාත්මක සිත් නම් සුඛ වේදනාව නම් මේ විනාඩි 1000ක් ඇති වුණේ. විනාඩියක් තුළ. ලස්සන රූපයක් දිහා බලාගෙන ඉන්නවා විනාඩියක්. දැන් ඒකට සුඛ වේදනාව දහස් වාරයක් නැති වෙනව නේද? සුඛ වේදනාව නැති වෙනකොට සැපද දුකද? එහෙනම් විනාඩියක් ලස්සන රූපයක් දිහා බලාගෙන හිටියොත් දහස් වාරයක් අපි දුක් විඳිනවා නේද? මෙන්න විපරිණාම දුක්ඛතාවය. ඉතින් මේවා ගැන දන්නේ නැති අය කියනවා ලස්සන රූපයක් දිහා බලා ඉන්නකොට සැපලු. රූපේ විනාශුනයන් පස්සේ දුකලු. ඈ බැල්ලි බලු පැටව හතර දිනෙන් තුරුළු කරගෙන ඉන්නවා. සැපයි සැපයි කියලා. බලු පැටව ටික මැරුණ යන පස්සේ බැල්ලි අඬනවා. දුකයි දුකයි කියලා. ඉතින් මේ බල්ලොත් ඕක දන්නවනේ. ඈ ඒ බලාගෙන ඉන්නේ දෙන්නේ නැති වුණා දුකයි කියන එක බල්ලොත් දන්නවා. ඕකට බුදුදහමක් ඕනේ. විපරිණාම දුක්ඛතාවය කියන්නේ ඕක නෙමෙයි. ඉතින් తాවකාලික හැපයි කියලා කතා කරනවා. ලස්සන රූපයක් දිහා අනවබෝධයෙන් යුක්තව හැබැයි අනවබෝධයෙන් යුක්තව බලාගෙන හිටියොත් විනාඩියක් බලාගෙන හිටියොත් අපිට විනාඩියක් ඇතුළත හිත කීයක් ඇති වෙනවද 10යි නේද එහෙනම් විනාඩියක් ලස්සන රූපයක් දිහා අනවබෝධයෙන් බලාගෙන හිටියොත් ඒ පුද්ගලයා විනාඩියක් ඇතුළත දහස් වාරයක් දුක් විඳිනවා විනාඩි 5ක් බලාගෙන හිටියොත් 5000 වාරයක් දුක් විඳිනවා විනාඩි 10ක් ලස්සන රූපයක් දිහා බලාගෙන හිටියොත් 10000 වාරයක් දුක් විඳිනවා. මෙන්න මේක තමයි විපරිණාම දුක්ඛතාවය කියන්නේ. දැන් తాවකාලික සැපක් ගැන කතා කරන්න පුළුවන්ද? ඇති වෙනකොටම නැති වෙනවා නම් කොහේද తాවකාලික? සැප වේදනාව ඇති වෙලා නැති වෙනවද? ඇති වෙනකොටම නැති වෙනවද? ඇති වෙනකොටම නැති වෙනවා. මේක මහා මෝඩ උපමාවක් මම මේ කිව්වේ. 1000 කියලා හිතන්න එපා. කෝටියයි කියලා හිතුවක් කමන්නේ තේරුණා නේද? චිත්ත වේගය මම ඔය කිව්වේ දැනගන්න. හ්ම් දැන් බලන්න මට මේ අත් දෙක එකක් මන් දකුණට අරයි යන්න ඕනේ. එකක් වමට අරයි යන්න ඕනේ. දකුණට අරයි යන හිතෙන් වමට අරයි යන්න පුළුවන්ද? දකුණට අරන් ගිහලා ඉවර වෙලා නේද වමට අරයි යන්නේ? වමට අරයි යන හිතෙන් දකුණට අරයි යන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් මොනවා කරලවත් මේක එකපාර අරයි යන්න බෑ නේද? පුළුවන් වෙන්නේ කොහොමද? වමට අරයි යන හිතෙන් දකුණට අරයි යන්න බෑ. දකුණට අරන් යන හිතෙන් වමට අරයි යන්න බෑ. එහෙමනම් වමට අරන් ගිහිල්ලා ඉවර වෙලා තමයි දකුණට අරයි යන්නේ නේද? ඔන්න මේක. ඔය ටිකක් නටලා බලන්නකෝ අනේ. නැත්නම් නටනවා බලාගෙන ඉන්නකෝ. ඔය ටීවී එකක් දිහා බලාගෙන ඉන්නොත් නටනවා පෙනේ. ඔය බලවත් කට්ටිය එහෙම. නටන්නේ සින්දුකේ කියා. නිකන් නෙමෙයි. හොඳයි සින්දු කියන හිතෙන් නටන්න පුළුවන්ද? නටන හිතෙන් සින්දු කියන්න පුළුවන්ද? එහෙනම් නටන්නේ සින්දු කියලා ඉවර වෙලා නේද? සින්දු කියන්නේ නටලා ඉවර වෙලා නේද? එහෙම පේන්නේ නැහැ නේද අපිට? පේන්නේ නැත්නම් මේ සිතේ වේගය. සිතේ වේගය වැඩි නිසා පේන්නේ නැහැ මොනවා කරලා. අපි හිතන්නේ තින් නටනටා හින්දු කියනවා කියලා. කොහේ නටනටා හින්දු කියන්නේ? හින්දු කියලා ඉවරලා නටන්නේ. නටලා ඉවරලා අදින්දු කියන්නේ. අපිට මේක පේන්නේ එකටම කරනවා වගේ. ඔන්න ඕකයි මේ පොඩි උපමාවලින් අපිට බලන්න පුළුවන් මේවා. දැන් මට මේ අත නෝල් දශමයක්වත් හොල්ලන්න පුළුවන් ද හිතක් නැතුව. මලමිනියකට පුළුවන් ද නෝල් දශමයක්වත් හොල්ලන්න හිතන්නේ නැතුව? එහෙනම් නෝල් දශමයක් හොල්ලන්නත් හිතක් ඕනේ නේද? දැන් මෙතන ඉඳන් මෙතෙන්ට නෝල් දශම කීයක් කරන්නේ? අඟල් දසම නෙමෙයි. නූල් දසම. ඔන්න ඔය විදිහට බලන්න ඕනේ හිතේ වේගය කියන එක. නොතේරෙන තැන් වල නෙමෙයි තේරෙන තැන් වලින් බලන්න ඕනේ. ඈ ඒ වේගයේ වැඩි නිසා අපිට මේක පේන්නේ නැහැ. කැඩෙන බව පේන්නේ නැහැ. නමුත් මේ හැම මොහොතකම කැඩි කැඩි කැඩි කැඩි තමයි මෙහාට යන්නේ. එක හිතක් කොට එක හිතක් හට ගන්න නැත්නම් මේක මෙහාට අරන් යන්න හිත 1000ක් එපායි. දැන් මට තප්පරයක් ගියෙත් නෑනේ ඕම් බලන්න කොච්චර වේගයක් තියනවද ආන් මේ විදිහට බලන්න ඕනේ චිත්ත වේගය කියන එක උපමාමත් දේශනා කරන්න බෑ කියලා තියෙන්නේ තේරෙන්නේ දැන් ඔයගොල්ලෝ මේ ගැන හිතන්න පටන් ගන්න ඕනේ දැන් ওই මිනිස්සු ඒට මේට නටනවා උඩ පනිනවා කකුල් දොඩ මෙහාට මෙහාට කරනවා සින්දු කියනවා පිනුම් ගහනවා මේ හැම ඉරියව්වක්ම කොල්ලන්න බෑ හිතක් නැතුව බලන්න මොන තරම් වේගයෙන් නටනවද කියලා මේ කට්ටිය. ඈ ඔය නැටුමක් එහෙම බලන්නකො බෙර ගහනකොට ඈ පට පට පට පට ඔක්කොම හිතලානේ ගහන්නේ. මේ බෙර පදයක් පාසා හිතන්න ඕනේ නැත්තම් බෑ ගහන්න මොනවා කරලවත්. නිකන් ගහනව නෙමෙයි මලමිනියකට ගහන්න බෑනේ පදනේ ගහන්නේ. මන් නම් උගා බලන්නේ ආන් ඒවා තමයි. මුන්න තරම් චිත්ත වේගයක් පේනවාද කියලා බෙර ගහනකොට එහෙම දිඩි දිඩි ගහනවා ගහනවා ගහනවා ඔය බෙර පදවලට නටනව නේද? නටන්නේ පදේට නටන්නේ. නිකම්ම නටන්නේ ඒ විර පදේට තමයි නටන්නේ. බලන්න මොනතරම් වේගයෙන් හිත වැඩ කරනවාද. එතකොට මං හිතන්නේ තප්පරයකට දහස් ගණනක් කිව්වත් වැරදි කියලා. තප්පරයකට දහස් ගණනක් කිව්වත් වැරදි. එහෙනම් බලන්න අපි තප්පරයක් ලස්සන රූපයක් දිහා අනවබෝධයෙන් බලාගෙන හිටියොත් එහෙම තප්පරයක් බලාගෙන හිටියක් දහස් වාරයක් අපි දුක් විඳිනව නේද? දැන් తాවකාලික සැපක් ගැන කතා කරන්න පුළුවන්. මෙන්න මේ විපරිණාම දුක්ඛතාවයේ දන්නේ නැති අය කියනවා දිව්‍ය සැප. හැබැයි తాවකාලිකව. දිව්‍ය ලෝකේ ඉන්නකන් සැපලු. <laughs> දිව්‍ය ලෝකේ ඉන්නකන් සැපලු. తాවකාලිකව. මොන తాවකාලිකද්ද වෙන්නතරේ දෙයියෝ තමයි වැඩියෙන් රාගයෙන් රත් වෙලා දා කරන්නේ. ඔය ඔය සැප විඳින ඉන්නව නේද? වැඩියෙන් රාගේ තියෙන උන්නගෙන. මට පෙලක් පිටලා ආලාට නා දිව්‍ය ලෝකෙට අපාය හොඳයි කියලා. ඇත්තමයි හිතෙනවා. මම දර්ශනේ මොනවා වෙලාද මන් දන්නේ. අපායේ තියෙන දුක් වේදනාව නේද? දුක් වේදනාව වල තියෙන ගැටීම නේද? සුඛ වේදනාව ළඟ ඇලීම නේද? සුඛ වේදනාව ළඟ තියෙන රාගය, දුක් වේදනාව ළඟ තියෙන ද්වේෂය. එකලොදකින්නේ පළවෙනි ගින්දර මොකක්ද? දෙවෙනි ගින්දර මොකක්ද? ද්වේෂය නේද? වැඩියෙන් සැර කොයි ගින්දරද? <laughs> අපායේ තියෙන දෙවෙනි ගින්දර නේද? ඒක තමයි. <laughs> මේ දර්ශනේ දිහා බලපුවම ඇත්තම මට හිතෙන දේවල් මේ දිව්‍ය ලෝකේ වල අපාය හොඳයි කියලා හිතෙනවා. දෙවෙනි කින්දර නැදීන්නේ. අරුන්ට තියෙන පළවෙනි කින්දර. <laughs> මේ මොන තරම් දුකටපත් වෙනව නේද නේද? ඒකනේ අර අර එක්කෙනෙක් ශාප කළා කියලා කියන්නේ මතකද ඒ කතාව? මහ බෝසතාණන් වහන්සේගේ ආහාර පංගුව හොරකම් කළා. තාපස පිටසක් අතර මේක වුණේ. තාපසය හොරකම් කළා නෙමෙයි සක්‍රිය ඇවිල්ලා හොරකම් කළේ තාපසය ගැන පරීක්ෂා කරන්න. මේගොල්ලන්ගේ සීලය ගැන පරීක්ෂා කරන්න. ඊට පස්සේ මේගොල්ල දැන් මහබවතාන් වහන්සේ මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා කතා කළා මේ මේ විදිහට මගේ ආහාර පංගුව දවස් 3ක්ම දැන් නැති වෙලා තියෙන්නේ මේක මට නොතිබ්බද මගේ වැරැද්දක් නිසා නොතිබ්බද අමතක වුණාද ඈ එහෙම නැත්නම් මෙතන හොරෙක් ඉන්නවාද කියලා ඇහුවා ඒ පිරිසගෙන් ඒ පාර මේ කට්ටිය තමාගේ පාරිශුද්ධිය පෙන්වන්න සාප කරන්න පටන් ගත්තා දැන් අපිත් ඒ සාප කරන්නේ ඕක මං ගත්තනම් පාරගෙන ඒකේ අත කැඩෙන්න ඕනේ කිය කිය නේද? ආ නෑ නෑ පොඩ්ඩක් මට වැරදුනා. වරදිනවා ඉතින් මොනව කරන්නද? අපි සාප කරනවා නේද ඕක මං ගත්තනම් මගේ අත කැඩේවා කිය කිය සාප කර තමන්ටම සාප කරගන්නවා නේද? තමන්ගේ පාරිශුද්ධිය පෙන්වන්න. මේ තාපසයොත් නැගිට්ටා එක්කෙනෙක් නැගිටලා සාප කළා ඔබ වහන්සේගේ ආහාර පංගු යමෙක් හොරකම් කළා නම් ඔහුට සක්විති රාජ සම්පත්තිය ලැබේවා. බොහෝ කාලයක් දිව්‍යංගනාවාගේ වර ගණන්මැද රජ සැප විඳින්න ලැබේවා කියලා සාප කළා. ඊට පස්සේ අරගොල්ල කන් වල ඇඟිලි ගහගත්තලු අනිත් තාපසේ ඔය විදිහේ දරුණු විදිහට සාප කරන්න එපා කියලා. ඔය විදිහට දරුණු විදිහට සාප කරගන්න එපා කියලා කන් වල ඇඟිලි ගහගත්තලු. ඔබේ සාපේ දරුණු වැඩි කියලා. තේරුණා නේද? ඊට පස්සේ තව කෙනෙක් නැගිට්ටලු. නැගිටලා සාප කරගත්තලු. ඔබ වහන්සේගේ ආහාර වේලේ යමෙක් හොරකම් කළා නම් ඔබට චාතුරු මහා රාජික දිව්‍ය ලෝකයේ දිව්‍ය රාජයෙක් වෙලා බොහෝ කාලයක් දිව්‍යාංගනාවන් දහස් ගණනක් වැඳ දිව්‍ය ශ්‍රී සම්පත් ලැබේවා කියලා සාප කළා. අනික් අය කෑ ගහන්න පටන් ගත්තලු ওই තරම් දරුණු විදියට සාප කරගන්න එපායි කියලා. මේ විදියට චාතුරු මහරජුගේ කාවදින්සේ යාමේ තුසිතේ නිර්මාණදී පරිනිර්මිත වසබරති දිව්‍ය ලෝකේ දක්වා සදිව්‍ය ලෝකේම අරගෙන සාප කරන්න පටන් ගත්තලු. දැන් සක්‍රිය ගැහෙනවලු ගිඩි ගිඩි ගාලා බයේ. සක්‍රියක් දැන් එතන ඉන්නවා. වේශයක් මවාගෙන නෑ ඉන්නේ මේ හොරා. ගිඩි ගිඩි ගාලා ගහනවලු. අනේ මේ වගේ උතුමන් වහන්සේලාට නේද මම මේ අපරාධ කළේ කියලා. තේරුණේ? ඔතන හිටියලු විහාරාධිපති කෙනෙක්. ඉස්සර පෙර ආත්මභාවයේ විහාරාධිපති කෙනෙක් හිටියලු. ඉඳලා ශාප කරාලු ඔහු යම් කෙනෙක් ඔබ වහන්සේගේ ආහාර වේල හොරකම් කළා නම් ඔහුට මහා විහාරයක විහාරාධිපති කෙනෙක් වෙන්න ලැබේවා කියලා ශාප කරා. මොකද හොඳ වැදලා සෑහෙන්න විඳලා තියෙනවා ඒ ආත්මභාවයේ. ඈ තේරුණා නේද? මම නම් ওই සාපෙන් ගැලවිලා තියෙන්නේ දැන්. ඇයි අප්පා විහාරාදී ප්‍රතිගම හිතන නරක දෙයක් මම නම් මේ ලෝකෙ කොහෙවත් දැකලා නැහැ. ඈ ගානිට බනට පිරිතට හත්නු වලාමිට යන්නට ඕනේ අඬ ගැහු ගැහු වෙලාවට පොඩ්ඩක් වැරදුනොත් දායක යගේ කට කුල කීමට ඇරෙයි දුන්වත් නැතේ සිට බොරුද ඇත්ත නේද ඉතින් ඔහේ ඉතින් මලකුණු වැදලා ඉන්නවා ඉතින් පොඩ්ඩ බැරිනකොට දැනුම් තමයි ඉතින් නම කිව්වේ නැත්තම් එහෙම ಗುಣ කිව්වේ නැත්තම් දෙන්න දාන දෙන්නෙත් නෑ කියනවා අම්මේ ওই සාපේට අහුවෙලා මං අවුරුදු 24ක් හිටියා අප්පා. දැන් නම් නිදහස්. ඔතන හිටියලු මේ මේ රීලවෙක් හිටියලු. දැන් රීලවට පාරිශුද්ධිය පෙන්වන්න එපා ප්‍රකාශ කරන්න එපාය. රීලවක් ශාප කරාර ඔබ වහන්සේගේ ආහාර වේල යම් රීලවෙක් කරකම් කරගත්තා නම් නෑ යමෙක් කරකම් කරගත්තා නම් යමෙක් කරකම් කරගත්තා නම් ඔහු රිලෙවෙක් වෙලා අහි කුණ්ටකේකට අහු වේවා කියලා සාපන. එයාගේ අත්දැකීමනේ. එයාගේ අත්දැකීම. අර අනික් ඍෂිවරුන්ගේ අත්දැකීම ඔබේ පෙරවිසු කඳ පිළිවෙල දන්නවනේ කට්ටිය දැකලා වාපකලේ. ඒ කට්ටිය දැක්වා චාතුරුමහා රාජික දිව්‍ය ලෝකේ ඉඳලා ඒකෙන් පහ වෙනකොට මොන තරම් දුක් විඳලාද? ඒක ඇතුලේ මොන තරම් දුක් විඳලාද? ඒවා දැකලා වාපකලේ නිකන් නෙමෙයි. තේරුණා නේද? අර විහාරාධිපති දැක්ක මම මොන තරම් දුක් විඳලාද විහාරාධිපති කාලේ කියලා. ඒකයි මේ ශාපකලේ. නේද? ඉතින් ඔන්න ඕකයි මේ කාමයාගේ තියෙන ස්වභාවය. ඉතින් මේ විපරිණාම දුක්ඛතාව ගැන මම මේ කියාගෙන ගියේ ඔන්න ඕක තමයි. ඉතින් මට හුඟ දෙනෙක් බයිනවා මිනිස්සුන්ට දුකයි දුකයි දුකයි කියලා කියන්න එපාලු. తాවකාලික සැප දෙනවා කියලා කියන්නද. ඒතකොට මිනිස්සු ගොඩාක් එන්න ගන්න පුළුවන් බොරු කියලා. අනේ මට නම් ඕනේ නැහැ. මම නම් බොරු කියන්නේ කිසි කෙනෙකුට මට ගොඩාක් එන්න ගන්න ඕනේ නැහැ. මට එක්කෙනෙක් ආවත් ඇති මේ භාවනා පන්තියට. යථාර්ථයේ දකින්න පුළුවන් අවංක බුද්ධිමත් එක්කෙනෙක් ආවත් මට ඇති. තේරුණා නේද? මට හරියට බයිනවා. දුකයි දුකයි කියන එක එක්කිනා ඇවිදilla එහෙම කියන්න හොඳ නෑ. මේකේ සැප තියෙනවා. දිව්‍ය සැප, මිනිස්සු සැප, తాවකාලික සැප. බුදුහාරෝ දේශනා කරලා තියෙන්නේ කොහොමද? කාමානං ආදීනවා. කොතනද කාමානං ආනිසංසං කියලා තියෙන්නේ? ආනිසංස කියන්නේ සැපනේ. කාමයන් ගැන කියනකොටම කියලා තියෙන්නේ කාමානං ආදීනවන් කියලා තියෙන්නේ. නෙක් ආනිසංස කොතෙන්ද දැක්කුවේ? නෙක්ඛම්මේ ආනිසංසක්. අන්න ආනිසංස පෙන්වුව තැන. නෙක්ඛම්මේ ආනිසංසක්. මේ ලෝකේ අතහැර උපග්‍රහය තමයි ආනිසංසයක් ලබන්නේ. ආන් එකයි විපරිණාම දුක්ඛතාවය. දැන් කාර් එකක් ලස්සන කාර් එකක් ඇතුලේ අනවබෝධයෙන් ඉන්නවා නම් විනාඩි 5ක් හිටියොත් 5000 වාරයක්. 5 ලක්ෂ වාරයක් අපි දුක් විඳිනව නේද? කාර් එකේ කුඩු වුණාන් පස්සේ එතන තියෙන්නේ මොකද්ද? ගැටීමනේ. අර කුඩුවට දිහා බලාගෙන ඒ දුක් විඳිනවා. නමුත් එතන තියෙන අර අර මේ මේ ප්‍රමාණය අඩුයි නේද? කාරයේ ලස්සනට තියෙනකොට රාගය. කාරයේ කුඩු වුණාන් පස්සේ තියෙන දෙවෙනි ගින්දර නේද? ද්වේෂය නේද? එහෙනම් මේ ලස්සන කාරයක කුඩු වුණ එක හොඳද නරකද? මේ දර්ශනයෙන් බලනකොට ලස්සන කාර්යයක ඇතුලේ ඉන්නකන් ඒක දිහා බලා ඉන්නකන් රාගයේ පළවෙනි ගින්දර. ඒක කුඩු වුණාන් පස්සේ දෙවෙනි ගින්දර ඇවිල්ලා ඉන්නේ නේද? එතකොට පළවෙනි ගින්දරද වඩා හොඳ දෙවෙනි ගින්දරද? දෙවෙනි ගින්දර හොඳයි නම් කාර් එක කුඩු උන එක හොඳයි නේද? <laughs> මෙන්න මේක තමයි දර්ශනය කියලා කියන්නේ. නිකම් බලන්න බෑ මේවා දිහා. එතකොට මෙන්න ඕගොල්ලෝ ලබාගෙන තියෙන ප්‍රතිඵල මම මේ කිව්වේ. දුක්ඛ සත්‍ය හැම මොහොතකම අපි දුකක් ඇතුලේ ඉන්න බව විපරිණාම දුක්ඛතාවය මේකෙන් දකින්න පුළුවන්. මේක තමයි වේදනානුපස්සනාවට යන්නේ. සුඛ වේදනාව ළඟ තියෙන රාගය, දුක් වේදනාව ළඟ තියෙන ද්වේෂය. එහෙනම් මේ දෙකම දුකයි නේද? වැඩියෙන් දුක තියෙන්නේ කොතනද? අන්න වැඩියෙන් දුක තියෙන්නේ ලෞකික සැප ළඟ. දුක ළඟ ඇති වෙන දුක අඩුයි. වේදනානුපස්සනාවක තමයි. වේදනා තියෙනවා සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා කියලා. එතකොට සතිපට්ඨාන වේදනා අනුපස්සනා. දැන් වේදනාවට දාගන්න බලන්න සිහිය. වේදනාව කියන්නේ හටගත්ත දෙයක්. මේක ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. සුඛ වේදනාවත් එසේමයි දුක් වේදනාවත් එසේමයි නේද? ඒක උපේක්ෂා වේදනාව කියන්නේ මොකද්ද? ඇලීමේ ගැටීමේ අඩු බව. උපේක්ෂාව කියන්නේ ඇලීමේ ගැටීමේ අඩු බව නැති බව නෙමෙයි. දැන් බලන්න මේ දර්ශනයෙන් සුඛ වේදනාව දිහා. එතන තියෙන රාගේ රාගය නේද? සාමාන්‍ය ජනතාවට සැප වේදනාවක් ඇති නම් ඇති වෙන්නේ ද්වේෂයේද රාගයේද? රාගයේ. දුක් වේදනාව ළඟ තියෙන ද්වේෂය නේද? එතකොට රස වේදනාව ළඟ පළවෙනි ගින්දර, දුක් වේදනාව ළඟ දෙවෙනි ගින්දර, එහෙනම් වැඩියෙන් අපිට හොඳ ලෞකික සැපට වඩා ලෞකික දුක නේද? දුක හොඳයි කියනවා නෙමෙයි මම මේ කියන්නේ. දුක දුකයි කියලා කවුරුත් දන්නවනේ. එහෙනම් සැපේට සැපයි කියන්නත් බෑ අපිට. දුකට සැපයි කියන්නත් බෑ නේද? එහෙනම් මොකද්ද මේ වේදනාව? දැන් උපේක්ෂාව ගැන හිතමුකෝ. ඒකේ තියෙන්නේ අඩු බව විතරයි. ඇලීමේ ගැටීමේ අඩු බව. ඒත් තියෙනවා නේද දුකක්? උපේක්ෂාව තුල දුකක් තියෙනව නේද? එහෙමනම් වේදනාව යම් තැනකද එතන දුකයි. හැබැයි ඉතින් අනවබෝධයෙන් ඈ දැන් රහතන් වහන්සේලාට වේදනා චෛතසිකයේ තියෙනවා. රහතන් වහන්සේලා වේදනාවට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. වේදනාව අනිත්‍ය කියලා දන්නවනේ. ඒක නිසා රහතන් වහන්සේ සුඛ වේදනාවට ඇලෙන්නේත් නෑ දුක්ඛ වේදනාවට ගැටෙන්නේත් නෑ. මේ මම මේ කතා කරන්නේ රහතුන් ගැන නෙමෙයි. සාමාන්‍ය ජනතාව ගැන කතා කරන්නේ. පංච උපාදානස්කන්ධයේ තියෙන අය ගැන. මෙන්න වේදනානුපස්සන. චිත්තානුපස්සන, වේදනානුපස්සන. තේරුණා නේද? ධම්මානුපස්සනාව කියන්නේ මේ හිත හටගත්තා වූ ක්‍රමය. මේක ස්වභාව ධර්මයක්. මේ හිත හටගත්තේ කොහොමද? ධාතු සමූහයක සංකලනයක්. ධාතුවක් කියන්නේ ශක්තියක්. ශක්තියක් ඇති වෙලා තියෙන චලනය තුළින්. එතකොට ධාතු හතරක් එකතු වුණ තැන රූපස්කන්ධේ රූප. එකතු කළාද එකතු වුණාද? එකතු වුණා මේක ස්වභාව ධර්මයක්. රූප දෙකක් එකතු වෙනවා. ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. එතන ඔන්න විඥානස්කන්ධය හට ගන්නවා. ඔන්න විඥානස්කන්ධය. ඒතර කවුරුවත් හටගත්තද ස්වභාව ධර්මයකින් සකස් වුණාද? ස්වභාව ධර්මයක් මෙතන තියෙන්නේ. ඒතර විඥානය හටගන්නේ තනියමද? නෑ. නාම රූප පත්‍යා නාම රූප දෙකම තියෙන්න ඕන විඥාණයට. විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානය. විඥානේ නාම රූප කරනවා නාම රූප විඥානය කරනවා. ඈ විඥාර්ථයෙන් විඥාන ආහාර පස්සාහාර කියන පස්සේ කියන්නේ නාම රූපනේ. ඉතින් විඥානේ පස්සේ කරනවා. පස්සේ විඥානේ කරනවා. වුන් කකා ඉන්නවා අපි දුක් විඳිනවා. ආ පුදුම දෙයක් මේක. විඥාන ආහාරය කියන්නේ විඥානේ නැතුව පස්සේට බෑ පවතින්න. පස්සේ නැතුව විඥානේට බෑ. පස්සේ විඥානේ කරනවා. විඥානේ පස්සේ කරනවා. ඔවුනොන් කකා ඉන්නවා. අපි අපි දුක් විඳිනවා. වැදින කබලින්කාර ආහාරය, මනෝ සංචේතනික ආහාරය, විඥාන ආහාරය, පස්ස ආහාර කිය තියෙන ආහාර වර්ග. කබලින්කාර ආහාරය කියන්නේ කෑලි කඩාගෙන කන එක. දැන් ඔය ගෙදර ගිහිල්ලා කන්නකො කෑලි කඩ කඩ කබලින්කාර ආහාරය කියන්නේ. මනෝ සංචේතනික ආහාරය කියන්නේ අපේ මනසට එනවා මේ පාප කර්මත් ඇදී එනවා කුසල කර්මත් ඇදී එනවා. ඒකට පාප කර්ම අනුභව කරනවා අඬ අඬා. හොඳට ඒවල සිනාසිත අනුභව කරනවා. දැන් අපි මනසට එන අරමුණු ධම්ම රූප දිහා බලන්නකො. ඒවා ප්‍රියදායක ධර්ම රූපත් වෙනවා සතුටුදායක ඒවා. ඊළඟට අප්‍රිය දේවලුත් වෙනවා නේද? අප්‍රිය දේවල් අඬ අඬ අනුභව කරනවා. ප්‍රිය දේවල් සතුටින් අනුභව කරනවා. මනෝ සංජේතනික ආහාරය කියන්නේ ඒකයි. ඔය පෙරක් කට්ටිය කියනවා නේද සතුටක් ඇති වුණාන් පස්සේ දැන් මානසික සතුටක් ඇති වුණා කියන්නකො අද මට කන්න එපා. ඒ මොකද මට බඩගිනි නෑ අද. මට හරි සන්තෝසයි අද. මට බඩගිනි නෑ. මේ නොකාද මේ කතා කරන්නේ කාලද? කාලා කතා කරන්නේ. කමෙන් කතා කරන්නේ. බඩගිනි නැන්ලු. මනෝ සංචේතනික ආහාරය කියන්නේ ඔන්න ඕවා. සමහරු මේ අනේ මට අම්මේ අද නම් පුදුම දුක් වේදනාවක් අපා මට කන්න බෑ. මට ඒපා කන්න. කන්න එපා නෙමේ කකා ඉන්නේ මේ. දුක කකා ඉන්නේ. ඉතින් බඩගිනි නෑ. හොඳයි එහෙම අවස්ථාවක් නැද්ද? අධික දුකක් ඇති වෙනාන් පස්සේ කියනවනේ මට අද බඩගින්නේ නැහැ. මට කන්න එපා කියලා. මේ කාලා නැහැ ඉන්නේ. අධික සතුටක් ඇති වෙනාන් පස්සේ කියනවනේ මට අද කන්න එපා කියලා. බඩගින්නේ නැහැ කියලා කියනව නේද? මේ කාලා ඉන්නේ. අපිට බොරු කියනවා. මෙන්න මේක තමයි මනෝ සංචේතනික ආහාර කියන්නේ. මනසට අපි කරපු නරක දේවල් එනවා, හොඳ දේවල් එනවා. සතුට, දුක ඔක්කොම එනවා නේද? කබලින්කාර ආහාරයේ මනෝ සංචේතනික ආහාරය. විඥාන ආහාරය කියන්නේ විඥාණයට පස්සේ නැතුව බෑ. ස්පර්ශ වුණොත් නෑ විඥානය හටගන්නේ. <coughs> පස්සේට විඥානය නැතුව බෑ. පස්සේ කියන්නේ නාමයක් නේ. විඥානය හටගත්තේ නැත්නම් පස්සේ හටගන්නවද? නෑ. ඉතින් පස්සේ විඥානය අනුභව කරනවා. විඥානය පස්සේ අනුභව කරනවා. ආන් එක තමයි පස්සාහාර විඥානාහාර කියන්නේ. ඒකෙන් තමයි මේ සසර පැවැත්ම ඇති වෙන්නේ. ස්පර්ශ වීම නිසා. එතකොට මේ ආහාර නැති කරන්න පුළුවන් අපිට. ආහාර නැති කරන්න නම් පස්සාහාරය නැති කරන්න ඕනේ. පස්සාහාරය නැති කරන්න නම් මේ ලෝකේ රූපයාගේ යථාර්ථය දකින්න ඕනේ. වේගයක් කියලා දැක්ක හැටියේ ස්පර්ශ කරන්න බැරුව යනවා. අන්න පස්ස නිරෝධය. පස්ස නිරෝධය කියන්නේ මහරහත් ඵලය. පස්ස නිරෝධය කියන්නේ. අරිහත් මාර්ගඥානෙ ඇති වෙනකොටම පස්සේ නිරුද්ධ වෙනවා. පස්සේ නිරුද්ධ වෙනකොට විඥානය නිරුද්ධ වෙනවා. අන්න විඥානයේ කණ්ඩ දෙයක් නැහැ නේ. විඥානය ඉවරයි. විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. ඊට පස්සේ ඔක්කොම නිරුද්ධ වෙනවා. මනෝ සංචේතනික ආහාරය, කබලින්කාර ආහාරය ඔක්කොම ඉවරයි. චත්තාරෝ ආහාරා කියන සතර ආහාර අතර. ඉතින් අපිට බැයිද මේ ප්‍රීතියම අනුභව කරගෙන ඉන්න හැබැයිට? ප්‍රීති බක්කා භවිස්සාම දේවා ආබස්සරායත. ආබස්සර දිව්‍ය ලෝකේ ඉන්න අය ප්‍රීතිය අනුභව කරනවලු. ආබස්සර කියන්නේ බ්‍රහ්ම ලෝකේ ඉන්න කට්ටිය. ඒ කට්ටියට ප්‍රීතිය අනුභව කරමින් ඉන්න පුළුවන්. අපිට ඉන්න බැරි මොකද? ඒ අපේ මල්ලක් තියෙනවනේ. මල්ලට මොකක් හරි දාන්න ඕනේ. මල්ල කොච්චරවත් මේ විදියට ගොරවනවා. මල්ල ආ නෑ ගොරවන ගොරවන්නේ බිලක් වෙලාවට ගොරවනවා. ගොරවනවා නේද බඩ ආමාශය කියන මල්ල ගොරවනවා මල්ල ගොරවනකොට අපිට ඉතින් දැවිල්ලක් ඇති වෙනවා. මල්ල මෙහෙම වැඩ කරනවා කොච්චරවත් ආමාශය කියන. ඒක නවත්තන්න බෑ. ඒතර මේකේ මැද ආහාරයක් තිබුණ නැත්නම් මේකේ සීවිත එක එකට හැප්පෙනවා. එතකොට දැවිල්ලක් ඇති වෙනවා. ආන් ඒක තමයි බඩගින්න කියලා කියන්නේ. ආයෙ ඕකට මොනවා හරි දාපුවාම ආයෙ ඉතින් පොඩි කරනවා. ඒ පොඩි කරන්න තමයි මෙහෙම වෙන්නේ. කොච්චරවත් ආමාශයේ මේ විදියට වැඩ. ඒකට ආහාර දාන්න ඕනේ. ආහාර යන්නේ පිත් වතුරයි කේරසාරයයි කියලා එකතු වෙලා දි รา පත් වෙන්න සූදානම් වෙලා මේකට යනවා. ඉතින් අඹරනවා මේක. වම් කර කර අඹරනවා. කොච්චරවත් මේක චලනය වෙනවා. ඊට පස්සේ මේක අඹරලා අඹරලා අඹරලා අනවශ්‍ය ටික පැත්තකට දානවා. අවශ්‍ය ටික අවශෝෂණය කරගන්නවා. ජීවත් වෙනවා. මේක අතරේ ආහාරයක් නැති වුණොත් සිවි දෙක එකට වදිනවා. ඊට පස්සේ දැවිල්ලක් ඇති වෙනවා. ඒක තමයි බඩගින්න කියන්නේ. ඕනෑමට වඩා බඩගින්න ඉන්න එපා කියලා අහලා තියෙනව නේද? ආමාශයේ තුවාල හැදෙනවායි කියලා. ආ මේක මොනවා හරි දාන්න ඕනේ ප්‍රීතිය කකා ඉන්න පුළුවන් වුණා දවසක් විතර. ඊට පස්සේ මල්ල මල්ල පුරවන්න එපා නේද? නැත්නම් ගොරවනවනේ. <laughs> අන්න ඒකයි අපිට බැරි. අනේ ඔය මල්ල නැත්නම් නේද? ඕක එකට ඉන්නවා අපි. දැන් බ්‍රහ්මයින්ට ওই මලු නෑනේ. ඒගොල්ලන්ට මනෝ මනෝමය කයක් තියෙන්නේ මලු නෑ. ඉතින් ඒගොල්ල හැමදාම ප්‍රීතියෙන් ඉන්නවා. ප්‍රීති බක්කා භවිස්සාම. ඉතින් ඔය ඔයවා ගොරෝසු උනේ ඉතින් අපේ තියෙන වැරදි නිසාම තමයි ගොරෝසු උනේ. ඉස්සල්ලා මේ ලෝකයට ආවා කියන බ්‍රහ්මයෝනේ ආවා කියලා කියන්නේ. මේ ලෝකේ හටගන්නේ අග්ගඤ්ඤ සූත්‍රය අරන් බලන්නකෝ. බ්‍රහ්මය ආකාශචාරී විහිතිය කියන්නේ මනෝ සංචේතනික ආහාරය අරගෙන. ඊට පස්සේ තමයි මේ කිනිහිරි මලක් වාගේ මේක පේන්න පටන් ගත්තම රතු පාටයිලු අඟිල්ල ගහලා බැලුවලු සුවඳ ගන්නවලු කෑවලු. මහ පොළොව තමයි කාලා තියෙන ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි ඔය කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන්න මේ ගොරෝසු ශරීරයක් හටගෙන තියෙන්නේ. ඔය අග්ගඤ්ඤ සූත්‍රයේ ලස්සනට කියන මහා දීඝ කතාවක් ඒක. ලෝකේ හටගත් ආකාරය තේරුණේ? එතකොට මම මේ කියාගෙන ගියේ මේ කමඨහනට අනුව ඔයගොල්ල දකින්න දේවල් මේ කියාගෙන ගියේ. හැම මොහොතකම අපි දුකක් ඇතුලේ ඉන්න බව. පැහැදිලි නේද? හැම මොහොතකම අපි ඉන්නේ වේගයක් තුල නේද? අනිත්‍යයි. අනිත්‍ය නම් එතන දුකයි. අනිත්‍ය නම් දුක නම් ඒක වටිනා දෙයක් වෙන්න බෑ නේද? ගත හැකි දෙයක්ුත් නෙමෙයි, ගත යුතු දෙයක්ුත් නෙමෙයි. මෙන්න මේ විදිහේ ලෝක සංඥාවල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකිනකොට එයාට සංඥා නිරුද්ධ වෙනවා. මේ ලෝකය ගැන සංඥා ගොඩක් නෑ නේද? රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඕවා තමයි අපේ හිතේ එන අරමුණු. ඕවා ආවයන් පස්සේ තමයි හිත හටගන්නේ. ඒ හටගත්තා වූ හිත අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එහෙමනම් මෙන්න මේ මුළු ලෝකේම කිව්වත් එකයි, විඥාන නාම රූප කිව්වත් එකයි, පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි නේද? එහෙනම් මුළු ලෝකේම හටගත්ත දෙයක් නම් මුළු ලෝකේම වේගයක් පමණයි. වේගයත් වලින් හටගෙන තියෙන්නේ. ඒතර මෙන්න මේ වේගය දකින්න පටන් ගත්තට පස්සේ මේ සංඥා සියල්ලක්ම නිරුද්ධ වෙලා යනවා. අන්න එතන තමයි අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ. සංඥා නිරුද්ධ වුණා නම් සංකාර ඉවරයි. හිත හට ගන්න බෑ නෑ නේද? ඔන්න ඔහමයි අවිද්‍යාව නිරුද්ධ කරන්නේ. එහෙම නැතුව නිකන් අවිද්‍යාව නිරෝධය ලැබේවා කියුවට ලැබෙන්නේ නෑ. යථාර්ථයෙන් දකින්න ඕනේ අවිද්‍යාව නිරුද්ධ කරන්න. යථාර්ථයේ දැක්ක හැටි අවිද්‍යාව නැති වෙනවා නැති වුණ හැටි විද්‍යාව පහළ වෙනවා ඊට පස්සේ මේ සංඥා අල්ලන්න පුළුවන්ද බෑ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම තනිකර වේගයක් කියලා දකිනවා මුළු ලෝකයම වේගයක් කියලා දැක්ක දවසට පස්ස නිරෝධය වෙනවා පස්ස නිරුද්ධ වුණාන් පස්සේ විඥාණයට කණ්ඩ දෙයක් නැහැනේ විඥාණය නිරුද්ධ වෙනවා විඥාණය නිරුද්ධ වුණාන් පස්සේ මේ හිත හටගන්නේ නැහැ ආයේ හිත කියන්නේ ලෝකේ නෑ නේද ඔන්නෝමයි ලෝකේ නිරුද්ධ කරන්නේ. පැහැදිලි? එතකොට දැන් එතකොට පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි අපි හැම මොහොතකම ඉන්නේ ඒක ඇතුලේ පංච උපාදානස්කන්ධය කියන්නේ දුක බව පැහැදිලි නේද? එහෙමනම් මේ පංච උපාදානස්කන්ධේවත් හිත ඕනද එපාද කියන්නේ අවංකවම එපා නේද? එපා. එදා කියවන්නේ කයත් එපා කියලා. දැන් හිතත් එපා කියලාද කියන්නේ? එහෙනම් මෙන්න මේ යෝජනාව යලිත් යලිත් යලිත් යලිත් යලිත් යලිත් එළියට ගන්න. දැන් මේක පහක් දැන් ඉපා කිව්වෙන් පහක් නෑ මම ඔය ටික අඩු කරලා දෙන්නද? මේක හොඳ නැත්නම් දුකක් නම් පහක් වැඩි නේද? මම පොඩ්ඩක් අඩු කරලා දෙන්නම් ඈ. ඔන්න පංච උපාදානස්කන්ධය. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය. ඒ නාම ධර්ම පහක් නැති වෙන්නේ. ඒකෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් හට ගන්නවා. පස්සේම රූපස්කන්ධේ වේදනාවෙන් වේදනාස්කන්ධේ සංඥාවෙන් සංඥාස්කන්ධේ චේතනාව කියන සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ මේ හැමතැනම තියෙනවා. ඒතකොට දැන් මෙතන මොකක් තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒතර රූප කියන එක පස්ස කියන නාමය තුල තමයි තියෙන්නේ. පස්සේ රූප රූපණ ස්පර්ශ වෙන්නේ නේද? ඒතර මේ පස්ස කියන තැන තියෙන්නේ රූපස්කන්ධය. රූපණ ස්පර්ශ වෙලා තියෙන්නේ. වේදනා සංඥා චේතනා කියන තැන රූප නැහැ. තියෙන නාම විතරයි. ඒක අපි නාම කොටට දැම්මා. මේක රූප කොටට දැම්මා. මෙතන තියෙන විඥානස්කන්ධය. විඥානීය සමග හටගත්තා වූ නාම ධර්ම හතරක් තියෙනවා. පස්ස කියන නාම ධර්මයෙන් ස්පර්ශ වෙලා තියෙන රූප. ඒක නිසා අපි රූපස්කන්ධය කියලා ඒකට වෙන් කළා. වේදනා සංඥා චේතනාව රූපස්කන්ධයක් නෑ. විඥානස්කන්ධයයි නාමස්කන්ධයයි තියෙන්නේ. ඒක නිසා අපි ඒකට නාම කියලා දැම්මා. මෙන්න විඥාන. විඥාන නාම රූප. ඔන්න පංච උපාදානස්කන්ධේ ත්‍රිවිධ උපාදානස්කන්ධයක් බවට පත් කළා. ඕම් පහයි ඕම් තුනයි. විඥාන නාම රූප. අර දුකක් කිව්වහම මම ටික අඩු කරලා දුන්නේ. අනිත් දවසට එකක් කරලාම දෙන්නම් කිව්වරයි. අනිත් දවසට එකක්වත් නැහැ කියලා යන්න කියන්න. <laughs> තේරුණේ? දැන් එහෙමනම් හිතක් කිව්වත් එකයි විඥාන නාම රූප කිව්වත් එකයි නේද? දැන් අර මං පංච උපාදානස්කන්ධය බලන ක්‍රමේ මං කිව්වා නේද? හැම ක්‍රියාවක් ළඟදීම පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධය කියලා බලන්නේ කිව්වනේ. දැන් එහෙම බලන්න අවශ්‍ය නැහැ. දැන් ඒ පාඩම ඉවරයි. දැන් මේගොල්ලෝ බලන්න ඕනේ හැම ක්‍රියාවක් ළඟදීම විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප තේමන කොටත් පුළුවන් කමඨාන් වරක්. පත්‍රිකාන ගන්න කොටත් විඥාන නාම රූප අනන කොටත් විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප හපන කොටත් හපමි හපමි නෙමෙයි. ගිලිමි ගිලිමි නෙමෙයි. විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප ගිලින කොටත් විඥාන නාම රූප හිතක් නෑ නේද මේක මේ මේ ගලනාලේ දිගේ යනකොට නෑ නෑ එතන නෑ එතන මේක දැම්මට පස්සේ බහිනවා. විඥාන නාම රූප ඔන්නේ නිකම්ම බහිනවා. මෙතනින් දැම්මට පස්සේ බහිනවා ඈ. එතකොට දිරවනකොට නෑ නෑ නෑ විඥාන නාම රූප නෑ. අපි හිතුවත් නැතත් දිරවනවා ඒක. බඩවැලේ කෙරවලට යනකොට නෑ නෑ විඥාන නාම රූප නෑ. අපි හිතුවත් නැතත් කෙරවලට යනවා. එළියට දානකොට එන්න එතන නම් විඥාන නාම රූප තියෙනවා. එහෙම නැතුව විඥාන නාම රූප වලින් තොරව එලිවැස්සොත් එහෙම ඉස්පිරිතාලේ යන්න වෙනවා. <laughs> තේරුණා නේද? එහෙමනම් කෑම කනකොට, ගෙවල් අතු ගන්නකොට, ඇඳුමක් පළඳුමක් හොද ගන්නකොට, ඇඳ ගන්නකොට ඈ හැම තැනම මේ කමටහන වඩන්න පුළුවන් පින්නතුනේ. මම වඩලා පෙන්නන්න. මේක ගත්තොත් නම් කණ්ඩ හිතෙනවා. විඥාන නාම රූප විඥාන නාම රූප මං නම් කමටහන් වලට වඩා තේවනවා. ඒගොල්ලෝ බලා ඉන්නවා. දැන් මේ කමටහන මම පෙන්නුවේ හැම සිතක් ළඟදීම බලන්න ඕනේ හැබැයි. පුළුවන් නම් දක්ෂකම. හැම සිතක් ළඟදීම විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප කියලා බලන්න පටන් ගත්තට පස්සේ මෙතන විඥාන නාම රූප හැර කිසිවක් නැත කිසිවෙක් නැත කියන තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ විඥාන නාම රූප කොටට මම කියලා සම්මතයක් දීලා තියෙනවා. දැන් මේ සම්මතය ගලවලා දාපුවාම මෙතන මොනවද තියෙන්නේ? විඥාන නාම රූප. ඊළඟට බලනවා අනික් අය දිහා බලනවා. අජ්ජත්තං මා කායේ කායනපස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායනපස්සේ විහෙරති. ඔතනත් හිත තියෙනව නේද? තියෙනවද? මැරිලා නෑ නේද? ඔතනත් තියෙන හිත නේද? මෙතනත් තියෙන හිත නේද? එහෙනම් මෙතන තියෙන එකමයි ඔතන තියෙන්නේ. ඔතන තියෙන්නේත් ඒක. ඔතන තියෙන්නේත් ඒක. ඔතන තියෙන්නේත් විඥාන නාම රූප පමණයි. මෙතන තියෙන්නේත් විඥාන නාම රූප පමණයි. ඔබේ විඥානය මගේ විඥානය කියලා විඥාන දෙකක් නැහැ. ඔබේ රූපේ මගේ රූපේ කියලා රූප දෙකක් නැහැ. ධාතු හතරක සංකලනයේ රූපය කියලා කියන්නේ. ඔබේ නාම මගේ නාම කියලා නාම දෙවර්ගයක් නැහැ. වේදනාව වේදනාමයි, සංඥාව සංඥාමයි, චේතනාව චේතනාමයි. ඔබටත් තියෙන්න පුළුවන්, මටත් තියෙන්න පුළුවන්. සමහර විට ඔබට රූප සංඥා තියෙන්න පුළුවන්, මට ශබ්ද සංඥා තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඔබට සුඛ වේදනාවක් තියෙන්න පුළුවන් මට දුක් වේදනාවක් තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. වේදනාව වේදනාවමයි, සංඥාව සංඥාවමයි, විඥානය විඥානයමයි. දැන් බලන්න දෙන්නෙක් ඉන්නවද කියලා? නෑ නේද? මේ දර්ශනයෙන් බලන්න මේ මෙතනින් ශාලාවේ ඉන්න එක්කෙනෙක්වත් මැරිලා නෑ නේද? හිත තියෙනව නේද? එහෙනම් ඔතනත් හිතක්, මෙතනත් හිතක්, මෙතන තියෙන එකමයි ඔතන තියෙන්නේ. එහෙනම් බලන්න මේ ඝර්ෂණයෙන් බලන්න මේ ශාලාවේ කී දෙනෙක් ඉන්නවද කියලා? එකෙක්වත් නැහැ නේද? මොකෙක්වත් නැහැ. විඥාන නාම රූප. විඥාන නාම රූප. විඥාන නාම. ආන් දැන් අපිට පේනවා මෙතන මමෙක් නැහැ. මෙතන පුද්ගලයෙක් නැහැ. පුද්ගලයෝ නැහැ. දැන් මේ කෑ ගන්නවා සත්තු අර ගස් උඩ. කුරුල්ලු වෙන්න පුළුවන්, නරි වෙන්න පුළුවන්, මොකා වුණා කමන්නේ කෑ ගන්න ඉඳගෙන නේද? එහෙනම් එතන තියෙන්නේ විඥාන නාම රූප නේද? එතන තියෙන්නේ මෙතන තියෙන එකමයි. ඔතන තියෙන්නේත් ඒක. එතන තියෙන්නේත් ඒක. එහෙනම් එතන සතෙක් ඉන්නවද? එතන තියෙන්නේත් විඥාන නාම රූප, මෙතන තියෙන්නේත් විඥාන නාම රූප, ඔතන තියෙන්නේත් විඥාන නාම රූප. මෙන්න මේ දර්ශනයෙන් බලනද එතකොට මේ ලෝකයේ තුල විඥාන නාම රූපයාගේ පැවැත්මක් හැර කිසිවක් නැත, කිසිවෙක් නැත. අන්න ශූන්‍යතාවයට පොඩ පොඩ කිට්ටියනවා දැන්. අන්තිමට ඔයගොල්ලෝ කියයි විඥාන නාම රූපත් නැහැ කියලා. විඥානය කියන්නේ ඇති දෙයක් නෙමෙයි පවතින දෙයක්. ඒකත් වේගයක් පමණයි. නාම කියන්නේත් වේගයක්, රූප කියන්නේත් වේගයක්. කවදා හරි ඔය කියයි හාමුදුරනේ විඥාන නාම රූප කියලා දෙයක්වත් නැහැ කියලා. අන්තිමට ඔයගොල්ලෝ කියයි අවසානයේදී තනිකර වේගයක් විතරයි මේක කියලා. ආන් එතකොට සංවේගයටපත් වෙයි සංවේගයටපත් උනේ ඇටි වේගය දැක්කයන් පස්සේ කිසිම දෙයක් අල්ලන්න බැරුව යනවා. එතෙන් අරයි යන්න තමයි මම මේ කමටහන් දෙන්නේ. පොඩ පොඩ පොඩ පොඩ අරයි යන්න ඕනේ. පැහැදිලි නේද? මෙන්න ඉස්සල්ලා මමත්වේ කඩා ගන්න. මමත්වේ කඩා ගන්න. ඊළඟට පුද්ගලත්වේ කඩන්න ගිහිල්ලා. ඔතන පුද්ගලයෙක් ඉන්නවද කියලා බලන්න. ඊළඟට බලන්න සත්තු ඉන්නවද කියලා. අන්න එතකොට පෙනේ විඥාන නාම රූප හැර කිසිවක් නැත කිසිවෙක් නැත විඥාන නාම රූපයාගේ පැවැත්මක් පමණයි තියෙන්නේ. පැවැත්ම කියන්නේ මොකක්ද? වේගය. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා පවතිනවා කියන්නේ ඒකයි. දැන් මේ කමඨහන වඩනකොට අපි බලමු සත්‍යපොඥංගේ වැඩෙන්නේ කොහොමද කියලා. සතිපට්ඨාන චිත්ත අනුපස්සන සම්මා සතිය පිහිටව ගන්නවා හිතට හිත අනු හිතට අනුම ඇත්ත දකිනවා. මොකක්ද ඇත්ත? විඥාන නාම රූපයාගේ පැවැත්මක් හැර කිසිවක් නැත කිසිවෙක් නැත. මමෙක් සතෙක් පුද්ගලයෙක් නැති බව නේද ඇත්ත? ඒක දැන් දැක්ක නේද? අන්න සතිපට්ඨාන චිත්ත අනුපස්සනාවෙන් යථාර්ථය දකින්න ඕනෝකයි. මේකට කියන්නේ මේ සත්පොඥංගේ සති සම්පොඥංගය කියලා කියන්නේ. සති සම්පොඥංගය කියන්නේ සතිපට්ඨානයට අනුව සතිය පිහිටවා ගන්නවා. මොකේද හිතට? සතිපට්ඨාන චිත්ත සම්මා සතිය හිතට පිහිටවා ගන්නවා. සම්මා සතිය කියන්නේ දැනගත්ත හොඳ දේ සිහිපත් කර දීම. දැන් ওই කට්ටිය දැනගත්ත හොඳ දේ මොකද්ද? විඥාන නාම රූපයාගේ ප්‍රවැත්මක් හැර කිසිවක් නැති බව දැනගත්තනේ. ඉතින් සිතට පිහිටවා ගන්න ඕනේ සම්මා සතිය. සිතට පිහිටවාගෙන හැම හිතක් ළඟදීම විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප කියලා බලන්න පටන් ගැනීම තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. සති සම්බොජ්ජංගය. සතිපට්ඨානෙමයි. ඊළඟට තියෙන්නේ මේ ප්‍රතිඵලයක් වශයෙන් ධම්ම විචේ සම්බොජ්ජංගය ඇති වෙනවා. ධම්ම විචේ කියලා කියන්නේ ඇත්ත පේන්න පටන් ගන්නවා. මොකක්ද ඇත්ත? සතේ පුද්ගලයෙක් මමෙක් නැති බව ඇත්තයි. විඥාන නාම රූපයගේ පැවැත්මක් පමණයි මේ ලෝකය. අන්න ධම්ම විචේ සම්බොජ්ජංගේ. ඊළඟට විරිය. මෙයාට වීරියක් ඇති වෙනවා මම මෙච්චර කාලයක් මේ රැවටිලා හිටියා මේ ලෝකේ මමෙක් ඉන්නවා සතෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා රැවටිලා හිටියා. අද මම පැහැදිලිව දැක්කා විඥාන නාම රූපයගේ පැවැත්ම හර කිසිවෙක් නැති බව දැක්කා. මෙයාට විශාල වීරියක් ඇති වෙනවා. දිග්ගටම මේ කමටහන වඩ아가න යනවා. කමඨහන වඩාගෙන යන්න යන්න මෙයාට හැම තැනම පේන්න පටන් ගන්නවා විඥාන නාම රූපයාගේ පැවැත්ම. සතේ පුද්ගලයෙක් නැති බව පේන්න පටන් ගන්නවා. එයා හොයාගෙන ගියේ මොකක්ද ඇත්ත? ඇත්ත හම්බ වෙනවා. ඇත්ත හම්බුණාන් පස්සේ එයා ප්‍රීතියටපත් වෙනවා. සොයාපු දේ හම්බ වුණා කාලේ හොඳා කියලා. හොඳා නේද? අන්න පීටි සම්පෝඥංගේ. යාමතුරු හදලා කියනවාද මන් දන්නේ. හදලා කිව්වත් කොහොම කිව්වත් ඕක තමයි ඇත්ත. සති, ධම්මවිචය, විරිය, පීති. ධම්ම පීති. ධම්ම පීතිය මේ තියෙන්නේ. ධර්මයේ දැකීමෙන් ප්‍රීතියටපත් වෙනවා. ඊළඟට තියෙන්නේ පස්සද්දි. පස්සද්ද කියන්නේ මොකක්ද? සැහැල්ලු භාවය. දැන් මමෙක් නැති බව දැක්ක හැටියේ ගොඩ ගහන්න පුළුවන්ද? ගොඩ ගහන්න දෙයක් තියෙනවද? ගොඩවල් ටික ඔක්කොම කඩාගෙන වැටෙනවා. අන්න පස්සද්දි සැහැල්ලු භාවය. සති ධම්මයේ විරිය පීති පස්සද්දි. සමාධි දැන් මෙයා විඥාන නාම රූප තුලම සමාධිගත වෙනවා. මෙයාට කිසිම කිසිම කියක් පේන්නේ නැහැ. සතේ පුද්ගලයෙක් මමෙක් පේන්නේ නැතු වෙනවා විඥාන නාම රූප තුලම සමාධිගත වෙනවා. අත්තේ කායෝති වාපන සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය අනිසිතෝජ විහෙරතේ නට කිංචි ලෝකේ උපාදීයති කියන தത്വයටපත් වෙනවා. විඥාන නාම රූපයාගේ ප්‍රත්‍යම හැර මට කිසිවක් නැත. අත්ති කායෝති වාපන සති පච්චුපට්ඨිතා හෝති කියන්නේ ඔන්න ඕකයි. විඥාන නාම රූපයගේ ප්‍රවැත්ම හර කිසිවක් නැත. යාව දේව ඥානමත්තාය. මේක ඥානයේ පිණිස හේතු වෙනවා. පති සතිමත්තාය. සතියට පතිකම ලැබෙනවා. සම්මා සතියට නායකත්වය ලැබෙනවා. පති සති කියන්නේ ඒකයි. අනිසිතෝච විහෙරති. දැන් ආශ්‍රය කරන්න එකෙක් ඉන්නවද? අන්න උපේක්ෂාව. නැචකින්චි ලෝකේ උපාදීය. දැන් ඉතින් උපාදි වශයෙන් ගන්න මොකවත් නැහැ. උපාදි ඔක්කොම ඉවරයි. මෙන්න මේ தත්ත්වයටපත් වෙනවා. මේ කමඨාන වැඩුවොත් වෙයි ඈ. පුළුවන් නම් වටන එකයි තියෙන්නේ. මට කමඨාන දෙන්න පුළුවන්. ඔය කට්ටිය කැමති නම් වඩා ගන්න කැමති නම් නිකන් හිටියක් කමන්නේ. මට එතනින් එහාට යන්න බෑ. හැබැයි මේක මතක තියාගන්න ඕනේ හැම හිතක් ළඟදීම අඩුම ගානේ පැයක්වත් මේ කමඨහන තුල ඉන්න ඕනේ. නැතුව විඥාන නාම විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම මදෑදෙන. එහෙමනම් බෑ. පැයක් වෙන් කරගන්න අඩුම ගානේ ඒ පැය ඇතුළත හිත කෝටි ගණනක් ඒ මට කරන්න දෙයක් නැහැ. හැම හිතක් ළඟදීම යන්න නම් දෙන්න එපා. ඈ අසහියෙන් ඉන්න එපා. සිහියෙන් ඉන්න. හැම හිතක් ළඟදීම සතියෙන් ඉන්න. හැම ක්‍රියාවක් ළඟම සතියෙන් ඉන්න කියලා කියනවනේ සතිපට්ඨානේ උගන්වනව නේද? ආන් මේ විදිහට එක පැයක් හැම ක්‍රියාවක් ළඟදීම විඥාන නාම රූප විඥාන නාම රූප කියලා දකින්න බලන්න පුළුවන් නේද? පැයක් පුළුවන් නම් ඉන්න. දැන් මනටත් එනවනේ අරමුණු. දැන් හිතක් ආවොත් කොහෙන් ආවක් කමන්නේ. විඥාන නාම රූප කියලා හිතන්න. අරමුණක් එනවා නම් සිටිවිල්ලක් එනවා නම් එතන හිතක්. හිතකින් තරව සිටිවිල්ලකට එන්න බෑ මොනවා කරලවත්. හැම සිටිවිල්ලක් ළඟදීම මනසටත් එනෝනේ ගලවාම එන්න පටන් ගනී සිත් ඈ. විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප කියලා හැම හිතක් ළඟදීම හිතන්න. පැයක්වත් මේ කමටහන වඩන්න පුළුවන් නම් පැය දෙකක් හිටුවොත් ඉතින් අන්තිම හොදා මේක වඩනකොට නම් පින්නතුනේ පුදුම පුදුම සත්‍යයක්පත් වෙයි. ආධ්‍යාත්මික දියුණුව කියන්නේ ඕක තමයි. මමත් ඒ කඩාගෙන වැටෙනවා පින්නතුනේ මේක වඩනකොට සත්ත්ව පුද්ගල සංඥාව දෙදරුම් කරනවා. ආත්ම දිට්ඨිය දෙදරුම් කරනවා. මායя පැත්තකින් නම් වෙවුලනවා මේක වඩනකොට. සකල ක්ලේශයන්ම දෙදරුම් කරනවා මේක වඩනකොට. තේරුණා නේද? මේකම ඇති රහත් වෙන්න. වැඩුවත් එහෙම හරියට. පැහැදිලිද? ඔන්න දැන් එදා පහක් දුන්නා අද තුනක් දුන්නා අනිත් දවසට මොකක් හරි කරන්නම්කෝ එකක් කරලාවත් දෙන්නම්කෝ <laughs> ඈ එහෙනම් මේ කමඨහන වඩ아가න ඉන්න සත්පොඥංගයේ මේ කමඨහන වැඩිම තුලින් පැහැදිලිව දැන් පේනවා නේද වැඩෙන බව සත්පොඥංගය සත්පොඥංගයේ වැඩෙන්නේ නැත්නම් යම් කමඨහනකින් ඒ කමඨහන පැත්තකට දාලා බුදියා ගන්න ඊට වඩා හොඳයි යම් කමඨහනකින් සත්පොඥංගයේ වැඩෙන බව පැහැදිලිව පේනවා නම් පැත්තකට දාලා බුදියන්න පුළුවන්ද? බෑ නේද? ආන් ඒක දැන් මේකෙන් වැඩෙන බව පේනව නේද? බුදුහාඳුර හම්බෙලා කියන්නකෝ. අනේ බුදුහාමුදුරනේ අද නම් කමටහනක් දුන්න මෙන්න මේ නන්දසිරි හාමුදුරුව කියලා කෙනෙක් නැහැ. සම්මතයක් තියෙනවනේ ඉතින්. ඒක වඩනකොට බුදුහාමුදුරනේ සත්‍තපොඥංගේ වැඩිගෙන යනවා. කියලා බුදුහාමුදුර හම්බෙලා කියන්න මේ මක්කියයි බලන්න. බුදුහාඳුරස් සාදුකාරයක් දීලා කියයි මම දුන්නත් ඕක තමයි දෙන්නේ කියයි මෝඩකම් යන්නත් එක්ක. මමත් ඒ කඩාගෙන වැටෙනව නේද? මම කියන්නේ මෝඩකම නේද? මේ විඥාන නාම රූප කමඨාන වඩනකොට මෝඩකම් යනවා. මම මේ කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ. මම මෝඩයා නේද? ඈ? හා ආයෙත් කියන්නකෝ මම කියන්න කියන්න කියන්න. මෝඩයා ඉතින් ඕකා ගන්න න්යාවේ දවසකට දෙපාරක්වත් කියන්න ඕනේ. ඒතර මෝඩයා බන්න ගන්න පුළුවන්. එහෙනම් අතර નિયમિત කමඨහන් මේ સમાප්තයි මේ විඥාන නාම රූප කමඨහන් වඩ아가ගෙන ඉන්න අනිත් දවසේ මීටත් වඩා ගැඹුරු කමඨහනක් මම දෙනවා. එහෙමනම් ඔබ හැම දිනාටම තිරුවන් සරණයි.